සුමේරි නිවන් සපතෙන් සැනසෙනු කැමැති දීපුදා සසුන්ගත යෝගාවචරය විසින් ඒ උතුම් මාර්ගයේ සිදු කර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදි වීම නොගිලන් හැමදිනාගේම සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන් යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන, අසුරු වටන, ගිලන් වැඩි හිටි උවටන යන ආදී සුදුස්සන්නේයේදී පිසිනම් හීල් දන් කෙස් සඳහා ගොතුන් හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණ දහම් පුණුව සිරුරු පිළිදැගුම් බවුන් ඈ නියත කිසෙයේදී පිටු සඳහා gediya දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙව් දෙවෝ පාත්‍රයේ තව කියලා තප්පත් තප්පත් කොට තැබිය යුතුය. පින්න පාත්‍රය සඳහා gediya හඬව කල තෙරුවන් පුදා පාසිවුරු දරා. කමඨාංගත් සිටින් නියමයේ තැන්ට මිනිත්තු 5ක් වන සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමඨාණින් කමඨාන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්නල අසලදී මෙත්කමඨාණින් යුතුව පිටු පිනිස ඇසිර පිටු පිළිගෙන පෙරලා එන කලද කමඨාන් නොවර ආයුතු. බොජුන්නල වත්සපයා දිවා වන්දනා ආදීන් පසු පැයක පමණ පුරුදු බවුනි යෙදී පිරිවැහුම් පිරිවැස්සෝ නැත්නම් ඊතුරු කාර්යයට භාවනා සඳහාම යෙදවිය යුතුය. සවස් 5ට පමණ වත්පිළිවෙත්යේදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහල් ආදීන්ගේ සෝදුක් සොයා විසිනම් කිලන්පස කිස සාදා පිරිසුදු සිතින් තමන් වසන කුටියට ආ යුතුය. පෙර යන අවසන් වනතුරු පිරුවාහන බණක් නැතහොත් කමතහනින් කල්ගෙවා අලියමට පෙර අවදි වෙමේ සතින් සුවාන් කොටගෙන රාත්‍රී 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුවන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ සබාගත යුතුය. මොනම හේතුවක් නිසාවත් එය කඩන කිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රතිසම්බන්ධ කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතුව ධර්ම දේශනාවකට සම්බන්ධ වෙ යුතුය. තමා යෝගාවචරික බව සීයේ තබාගෙනම ඒ කාලයේ සීනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළත ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇතිම නෙයි. එයින් මුළුමනින් ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමන ආදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වනෙහි. නියම සමනාකල්පයේ රහසත් එලිපිටත් ඔබෙන් කරන වනසේ හැසිරිය යුතුය. කතාවත් මේකත් මේතම ඇතුළත් වෙයි. හොඳයි අපි විවස්ථාව කීම කරන්නේ අහුම්කම් දෙන්නේ.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 අනෙකෙකුට හිරියරවනසේ භාවනාවක් පවා නොකිරීම ඔබේ යුතුයකම නම් අනුන්මැද තමා ගුණවත්කම් හපංකම් හොවා දැක්වීමක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිළිකර නියම තැනක තැම්පත් කර සබා ගැනීම පරිහරණයට පහසු වේ. වැඩ කටයුතුද ඉක්මන් වේ. සිතද තැන්පත් වේ. සිතට එන අරමුණු නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ මොන කිසිම උපක්ලේශයක් පහළ වෙන විට ඒ නෝනින් සලකා තමාගේ යෝගාවචර කම ඉස්මතු කොට සිහියට නගා එබඳු වදුරු මැඩලීමට සමතුක විය යුතුය. බහැර පිළිසිතුව නිතර රැකගනිමින් දස ධම්ම සුත, ආකාංකේය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුන්ද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිළිසිතුකම දිනුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ පුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිළිසුදුරක් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුන්ට වක්දක් වීම ඔබ ගුණ දිනුනට උපකාර වන්නාseම සංවාසාරහා නොවන්නා ගැටීම ගුණ පරියායයට හේතු වන වග සදි තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමයේ කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. වත් පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලව කරන්නට යුගෙන එය යදීම ඔබේ සීල පරිපූර්ණට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහගත යුතු ප්‍රමාණී ඉක්ම කරන ලියුම් ගන්න දිනු යෝගාචර තත්ත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය සහල්ු පැවැත්ම පැවිදි ජීවිතේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධිකව කොට ගසා ගැනීමෙන් වැළකී සිටීම වැළකීම ඔබේ යුතුයකම විය යුතුය අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවට හා මේ ස්ථානයේ කතිකාවතරද එකඟ වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පාසු සඳහා වෙනු ඇත. එහිනේ ඔබේ හිතට වර්ධා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාචර දිනචරියාවයි. දැන් මේ වෙනකොට විනාඩි 20ක පමණ කාලයක් ගත වෙලා තියෙනවා. අපි මෙතෙන් පටන් අද නිමිති සම්පත ගාතාවක් ඉදිරිපත් කර ගැනීම ධර්ම සාකච්ඡාව සම්බන්ධයි. තමාව තමා විමසේ යුතු නංගල කුල කෙරුණ හැරව පැවැත්මල දෙව්රම අත්තනා චෝදයන්තා නන්නු පටිමාසේ අත්තමත්තනා සෝත්ත ගුත්තෝ සතිමා සුඛං වික්ඛු විහාතිති විහාහිති අන්නය අත්තනා අත්තාන චෝදය අත්තනා අත්තං පටිමාසේ වික්ඛු සෝ අත්ත ගුත්තෝ සතිමා සුඛං විහාතිති වාක්‍ය තමාමින් තමාට චෝදනා කරගත යුතු විමසිය යුතු හේතනත්තා සුවසේ වසන්නේය අර්ථ තමාම තමාට චෝදනා කරන්න මානං මහණහු විසින් කළ වරදට මෙබඳු උතුම් බුදුසත්නේ පැවිදිව සිටගෙන මා කළ දේ ඊට වැරදිය කීවේ ඊට නසුදුසුය සිතුදේ ඊට නසු යයි චෝදනා කරගත යුතු තමාම තමා විමසන්න මම රැඳවුන් දවල්වත් වත් පිළිවෙත් පිළිම් කෙරෙන්දයි බලදාම් නැබැරින් කෙරෙන්දයි විමසා බැලිය යුතු මහණ තමාම තමාව තමාට චෝදනා කරගන්නා උදරාහෝ රාහෝ දවල් තමා කළ වැඩ කටයුතු වලට වරද නිවරද ශික්ෂා බලනා උද ඒ ඔබ තමාව රැකුනේ එළම සිටි සීයත්තේ සුවසේ වසන්නේය චෝදය චෝදනා කරන්න තමා විසින් කරන ලද කියන ලද සිකන ලද වරදයි දෙයට තමාව තමාට දොස් තෝරා ගැනීමය එසේකට වරද වරද්දේ වරද වශයෙන් සලකා බැහැරීමේ නිවරදේ නිවරද වශයෙන් සලකා පිළිගැනීමේ අටිමාසේ විකසන්න මාසින් රැහෝ දවල් වස්තියත් කරන ලදද බණදහම් හදාරන ලදද භාවනාවට යෙදෙන ලදදයි පිරික්සා බැලීමය සතිමා සිහි ඇති බවය කටයුතු නොකටයුතු දැහි එළඹදී සිහි එළඹදී සිහියේ අප්‍රාණ වර්ග හතරවන ගයේ විවරණය බලන්න අරහත් වර්ග දෙවන ගයේ විවරණය බලන්න සුඛං විහායිති සුවසේ වසන්නේය තම ඉරියව් වෙහිම පිනමින් සතුටින් විදීමය නිදානේ තමාට තමාම අවවාද කර ගැනීම නංගල කුල තේර සරත් නුවරට නුදුරු ගමක වෙතන එක් දුප්පත් මිනිසෙක් වැළඳහි කොට ජීවත් වේ. එක් කරනවත් ඒ නිසා ඉනකඩක් අලගෙන නගලා කර තබාගෙන සීසම් වැළඳහිට යනු යනු දැක ඔහුගේ යම් කිසි ගුණයක් ගැන කලකා කුළුණු පිච්චි මෙසේ පැවසී. තෙර පින්නක දුකට ජීවත් වෙන්නේ අයි මහානවන්ත නරකල මිනිසා නිමිතිමනි අපරණ දුප්පතුන් මහාන කරන කෙනෙක් ඇද්ද පෙර මහානගමට දුක්ඛත්වම හෝ පොහොසත්කම නොමනාය සදාග්නේම පවණි ඔබ කැමැතිනම් මහාන කරමි නිදා යහපත මා මහාන කරන තේකම් මහාන වෙමි හේතෙන් වහන්සේ ඔහු දෙවියන් වේරට කඳලාගෙන ගොස් සදහ ජීවු කොට සස්නෙහි එළුම් කරවන සඳහා සියාතින්න සිසගේ කපා මහාන කළහ ඇඳ සිටි ඉනිකඩ ඉනකඩහ නගුල වෙහෙර පසක ගසක එල්ලා තබූහ එතන සිට සුවසේ ජීවත් වෙති උන්වහන්සේ නංගල තුල පෙරහැරි හඳුනා හඳුනුනහ කලකදී සත්නෙහි උපතිලි වූහ සිවුරු හැරීමට සිතමින් කල්යවති සිවුරු හැරීමට පිළියක් රෙත්සොයති පිළියක් නොලැබ දසවෘති වූ ඉනකඩවත් සමගෙන සිවුරු හැරීමට සිතති එය එල්ලා වූ දස ළඟට ගොස් ඉනකඩහ නඟුල ගලා තමා ගැන මෙසේ සලකා අවවාද කරගනිති ලැජ්ජා නැත්ත මේ උතුම් සත්නෙහි මහානව සපතේ ජීවත් වී මේ සිවුර තබා මේ විරාගී කෝණම හැඟගෙන මාළගති නඟුල පැදෙන බැලමෙහෙට යන්න හිතන්නේ හිද එතනට යමින් යමින් තමා තමාම තමාට අවවාද කරගනිමින් මෙසේ සිතන විට කලකිරීම හැරණේය. නොපසුබටව භාවනාවේ නියලී විදසුන් වඩා රහත් ඵල ගන්නේය. ඒ නංගල කුල තෙරුන්ගේ රහත් ඵල ගැනීම නිමිති කොට මෙහි දැක් වූ විච විචයක දෙකේ වදාළ සේක. ගත දෙකක් වෙනවා. අනිත් අයිඩ ඈ ඒක වෙනවා. ගාථා. දැන් කියපු ගාථා වලට කහනෝ අර එක වික වර්ගයේ කියවෙන ගාතන. ඒකේ ගාතන විශ්ය. ඔව් ආයත විකාටව දැන් බලන්න. අත්ත අත්තනා චෝදයන්තානම් පටිනාසේ අත්තමත්තනා සෝත දුක්ඛෝ ධම්මෝ සුඛං වික්ඛු විහාටිති. එතකොට ඔය ඔය මේක ඇත්තටම වික්ඛු වර්ගයට අයිති වෙන්නේ. නමුත් පහුගිය දවස් දෙක තුන ඇතුළත මතුවෙච්ච ප්‍රශ්නවලදී ඔය ප්‍රශ්නේ පැහැදිලිවම ගිහියත් අංගේ මුඛයෙන් ඇහෙන්න පටන් අර ගන්නවා විවිධ පැති වලින් එකක් තමයි ඔය මේ මේ අමාරු භ්‍රමචරි සතුටින් ගත කරන්න කොහොමද? hina වෙවි මේ ගමන යන්නේ කොහොමද? මොකද අපි අර ඥාති පරිවර්තය වස්තු පරිවර්තය අතහැරලා හෝ එනතන් තාකාලික අතහැරලා මේ වැඩේට ගන්නකොට ලොකු අලුත් හිතකින් මේක පටන් අරගන්න අලුත් ශ්‍රද්ධාවකින් අලුත් සීලකින් පටන් ගන්න ඊට පස්සේ ටික වේලාවකින් මේක පවත්තන්ට නම් අල්පෙච්ච වෙන්නේ. මේක දිගට යන අල්පේච්ච වෙනවා. අල්පේච්ච වෙච්ච ගමන් කටුකත් එකටපත් වෙනවා. ජීවිතේ හැමදේම අර පරිමාණ වස්තු තිබුණාට බොහොම අර පරිමාණ කටයුතු කරනවා. කටයුතු මේ කටුක බහලක් කරනකොට ඇදෙන්නේ අර කටුකව ජීවිතේ දින බලන කෙනා තමයි නියම පැවිද්ද කියන පැත්තට. නැත්නම් ආර්ථිකලම තමයි ඔකට ඉබේම පක්ෂග්‍රාහී වෙනවා. උනාට පස්සේ මේක නිකන් අදි වෙහෙසකටපත් වෙනවා. ඉතින් ඒකට ඒකට ලොකු ප්‍රශ්නයක් කරනවා මේ ගමන මේ දුක්ඛ ප්‍රතිපදා කියලා නිකන් විපස්සනාව හිනහලේ යන්න පුළුවන්. සුන්දරව ගමන් කරන්න පුළුවන්. මේ සර්වචනාංශිකේ මේ අවචනාකට නව ගුණ වල කියන සුගත කියලා ගුණයක්. මේ සුගත කියන එක විස්තර කරලා තියෙන්නේ සුන්දර වූ ගමනක් ඇත්තා වූ කියලා. ඒ දුෂ්කර ගමන hinaවිවි කියන්නේ. ඉතින් ඒකකොට සර්වචනාංශයේ ගියේ අපට වාගේ ජීවපසදායකු ඉඳලා, මෙවනා මධ්‍යස්ථානක විලා, ගුරු ඉඳලා කවටා සුද්ධ කරන්නේ. තන්නේ කරව අමු කැලේ කපාන මේ ගමන ගියේ. ඒත් ඒකෙදිත් අර මේ කාටවත් කියා ගන්න හදනවත් කායවත් දෙයක් බලාපොරොත්තු වෙනා නෙවෙයි නිසා එන්න බාලදක්ෂ වැඩක් නෙවෙයි. කැම්ප් එකට ගිය බාලදක්ෂකේ කරගෙන ගියා. කරන කියලා දැන් අන්තිම ආත්ම භාවයේ විඳපු දුක් දිහා බලනකොට මනුස්සයෙකුට හිතා ගන්න බැරි පුරුෂ මහා පුරුෂ දුකක් වින්දා. ඒක පිළිබඳව කරගන්නවා. ඒක මේක උඹලට කරන්න වෙන්නේ මම මේක කරා මෙන්න වෙච්චි සංගතිය ඒක බොහොම සතුටින් ප්‍රකාශ කරනවා. ඒ නිසා මේ මේක මැද මධ්‍ය ප්‍රතිපදා කිරි රහක් තියෙනවා. දුෂ්කර ප්‍රතිපදා ඇඹුල් රසක් නම් මේ අත්තිකලම සකාම සුකල්‍යානද පැණි රසක් නම් ඇඹුල් රසට આવොත් බඩ ගැවිලෙනවා. ගැස්ට්‍රයිටිස් එක. පැණි රස වැඩියෙන් කවොත් දියවිලා වෙනවා. මේ මැද මාර්ගයේ කිරි රහක් තියෙනවා. මේක නිකන් මේ බුලත් ටිකක් කනකොට පටන් ගන්නකොට තියෙන පැංගිරා කාලා කාලා කාලා අන්තිමට බුලත් ටිකෙන් එන කිරි රසක් එකතු වෙනවා. ආන්නේ කිරි රස තියෙන මේක හොයනකම් අපි රස හොයනවා. කිරි රස කියන්නේ කෙල රස. කටේ හුදු කෙල රස විතරක් එනකොට ඒක තමයි අපි සාමාන්‍ය කිරි රසට කිට්ටුවම තියෙන්නේ. ඉතින් ඒක බෑ අපිට අපිට මොනවද කට ගැස්මක් ඕනේ කඹුල හොයනවා පුටනිතා හොයනවා ඔය පුගාන ඒකට ඇබ්බැහි යකට. ඇබ්බැහි කියන්නේ විසම චක්‍රයකට වැටලා අලි දුෂ්කරතාවයට පත් වෙන නිසා මේ මේ මදමාවත හොයනකොට පැවිද්දෝ නම් ඉතින් ඒක පැහැදිලිව පුහුණු කාණ්ඩ භාවනා සඳහා කියලා නෙවෙයි. හැම වෙලාවෙම භාවනා කරනවා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. ඒත් ඒක පාවිච්චි කරන්නේ සබ්බ දුක්ඛ නිසරණ කියලානේ. ඒකට විශ්ව කරනකොටත් උඟාකලා හිතන හොස්සේ ඉල්ලගෙන තරහ වෙලා උණ අට කරගෙන ඉන්නම වෙනවයි කියන. එහෙම එකක් නෑ. එහෙම මේ මේ කියන ගහච්ච දෝම්පිටි නවගේ නිකන් බලාගෙන ඉන්නවද කරන්නේ. ඒක හරි සුන්දරත්වයක් තියෙනවා. ඒ වගේම කෙනිලවලට ගන්න බෑ. ලාමක වෙලා කවුරුත් එක්ක ආමකන් කඩේට දාගෙන පොඩි ළමයි ගෑන්න බෑ නම්බර එව්වත් බෑ. ආන්න ඔය දෙක වැඩි මේ මාන හොයාගන්නවයි කියන එක ඇත්තටම මේ ළඟදී සූත්‍ර දෙක තුනක් කියනකොටම තේරෙන පටන් අරගත්තා ඒ ශාසනය කියන්නේ මහා පුරුෂ විතක්ක තේරුම් ගත්තොත් ඒ මාංශ අනිවාර්යයෙන්ම චීවර පිටින් පාද සේනාසන කිලම්පස කියන මූලික අවශ්‍යතාවයන් වලට අඩු වෙන මිසක කවදාක සුඛෝභෝගිත කරන්නේ නැහැ. මහා පුරුෂ විතක්ක හරිනම් කියන්නේ මේක අල්පේච්ච පුද්ගලයාට මේ ශාසනය හරියන්නේ. සත්‍යවන්ත පුද්ගලයාට මේ ශාසනය හරියන්නේ. වීර්යවන්ත පුද්ගලයාට මේ ශාසනය හරියන්නේ. මේ ආදි වශයෙන් පුරුෂ මහා පුරුෂ විතක් ටික සර්වඥන්සේ දේශනා කළා තියෙනවා. ශ්‍රද්ධාවන්තයට මේක හරියන්නේ කියලා. එතකොට මූලික ලකුණක්. ඒක හරියන්නේ මූලික ලකුණ තමයි ගාථාව පටන් අරගන්නේ. අච්චයන් චෝදයන්තාන. තමන්ට තමන් චෝදනා කරගන්න ගැතියි. මේකෙත් ප්‍රතිපදාවක් තියෙනවා. එකක් තමයි තමන්ට තමන් චෝදනා කරගෙන උනන්දු වෙලා ආයාසයෙන් කාමාදාවක් සඳහා යනවා. ආර්ථික ලාභ, දේශපාලන ලාභ, සමාජික ලාභ සඳහා යනවා නම් තුච්චයි. ඒක ආය ගන්න දෙයක් නැහැ මේ තමන්ගේ මොකද්ද මේ පුතියන් ඉන්නේ ගයිකට වැඩ කරපන් මොකටේ? කියපටි හමු කරගන්න. එහෙනම් ජනප්‍රිය වේ. එහෙනම් දේශපාලන බලයක් ලබන්න. ඒක ඉච්චර සාධනිකව කරන්නේ නැහැ. එහෙම නැත්නම් මට කවුරුත් චෝදනා කරන්න එන්න එපා. මම සුද්ධවන්තයි. මම සියල්ල දක් කියාගෙන යන්න පටන් අරගත්තොත් ඒත් තමයි වෙන්නේ. ඒකෝට මේ Tamanට Taman චෝදනා කරගැනීමේ තියෙන එකම ගුණය නැත්නම් මේ ගුණයේ එකම චෛතසිකේ සතිය විතරයි. අනික සෑම ගුණ ධර්මම බාහිරේ ගැන කල්පනා කරන සතිය විතරක් Tamanගේ ආකාරලා හොඳ නරක පෙන්නලා දෙනවා. ඉතින් මෙතෙන්දි මම දෙයක් කියන මධ්‍ය ප්‍රතිපදාව තමයි Taman Tamanට චෝදනා කරගන්නේ කොයි තාක් අත්‍යවශ්‍යද ඒ තාක් තමන් අනුන්ට චෝදනා නොකිරීමත් කරන්න ඕනේ. ඒක හොඳයි. තමන් අනුන්ට මොනම හේතුවක් නිසා හෝ චෝදනා කරන්න වුණොත්, ඒ කියන්නේ තමන්ට පැහැරිලා ඒ පැහැරෙන්න හේතුව කෙලෙස. ඒ නිසා මේකෙන් කියන්නේ අනු ඕන මොකලක් කරගත්තයි තමන් ඉන්නවා කියලා. තමන් බලන්න ඕනේ මේක සතියට යටකර බල ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමන්ට තමන් චෝදනා කරන කෙනාට විතරක් ගුණෝතෙක් සිල්ලෙක් චෝදනා කරනකොට බැරිමේ ශක්තියක් එනවා. එහෙම නැති කෙනාට මොන જાතිකේ මොකක් රුසන්නේ. ඉතින් ඒ නිසා මේ සාගෝඤ්ඤතා ඥාණය විස්තර කරනකොට පැහැදිලි කරලා දෙනවා මේ සර්වඥාන්සේගේ වැඩපිළිවෙල තමන් දිහා තමන් බලනකොට විශාල චෝදනා ස්වරූපයෙන් බලන මවන්නේකොට මෙවන්නක් ගලපෙනවා. හැම වෙලාවෙම මම කවදාකවත් තව කෙනෙක් දිහා බලන මීයා කා මෙහෙම ඉන්නවා නියත් මේ ගැලපෙන්නේ නැහැ කියන එක අපිට වැඩන්නේ. ඒ දෙක හරියට තේරුම් ගන්න බැරි වුණොත් නැතු මේ අනුන් චෝදන අනුන්ට තමන් චෝදනා කරනවා තමන්ට තමන් චෝදනා කරගන්න නැති වුණොත් අල්ලින්ම ජනතා විහිළුවක් පාටපත් වෙනවා. ජාතියේ විහිළු සපයන්නේ පාටපත් වෙනවා. ඒ වගේම තමන්ට චෝදනා කරන අනුන්ට චෝදනා සම සමසේ කරනවා නම් වැඩි හිටියුට විතරයි ගන්න පුළුවන්. බාලයෙකුට විතර ගන්න බෑ. අනුන් චෝදනා කරුවට බාලයෝ මිනිස්සු සාහිත්‍ය කළ කරනවා. තමන්ට චෝදනා කරගන්නේ නැහැ අනුන්ට චෝදනා කරගන්නේ නැත්නම් ඊට කියන්නේ බුබ්බඩයක් අම්මැලියක් කාලකන්ණියක් කියලා. මොනම දෙයක් නැහැ. ඒ නිසා මෙතෙන්දී හරියට තේරුම් ගන්න අනුන් පැත්තට චෝදනා කිරීම අපිට කවුරුත් අධිකාරී බලයක් තියලා නැහැ. අනුන් අපිට චෝදනා නොකරත් අපි අපිට චෝදනා කරගත යුතුයි කියන කාරණාව ආවොත් නම් මේ මිනිස්සයා මේ දිගටම ප්‍රගමනයක් කරන බුද්ධිලේ පාඩ පාඩන. කවදාවත් වයසට යන්නේ හැම වෙලාවෙම පොඩි එකෙක් වගේ අර රාහුල් කුමාරයන්ට සර්වචනසිකේ වැලිපතක් උඩ දාලා මේ අවවාද උපදේශ බලාපොරොත්තු වෙන්නේ කියලා. ආන්න ඒක තියාගෙන ඉන්නවනම් ඒකට අපේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ නම මේ වැඩිහිටිකම කියන එක උපයන්න ඕන එකක් තිබුණා. ආයතනවත් ප්‍රස්ථානකටවත් ඒකෙන් හම්බ වෙන්නේ ඒ කල යුතු වත් පිළිවෙල තියෙ කරන්න ඕන. වත් පිළිවෙල කරමි වයසට යන්න ඕනේ. එහෙම නැතුව අරෙන් බේරලා මෙහෙන් බේරලා කරන්න ගියාට ඒ නිකන් යෙනකට පැහිච්ච පැදුරට නාගෙච්ච මෝගදින්නේ කියලා කියන්නේ. නතේන තේරෝ හෝති යේනස්ස පරිතං කියෝ කෙනෙක් බහුව හිසක් තිබුණ ගමනින් මහා තෙර කෙනෙක් වෙන්නේ පරිපක්කෝ චය වයෝ තස්ස මෝගජින්නෝති උච්චති වයසෙන් පැහිච්ච යකාට පැදුරට නැති වෙච්ච එකයි කියලා මම කියන්නේ මෝගජින හිස් හිස් දිරාගිය පුද්ගලෙක් බාටපත් වෙනවා කියන්නේ. ඒක තේරෙන්නේ තේරෙකම ප්‍රබලම්බදාය අවුරුදු 20 යනකොට ඔක්කොටම හම්බෙන්නේ. ඒ හැම වෙලාවෙම ඒ කරන දවසේ තමන්ගේ වේතු අත්පිළිවෙත් ටිකයි ඒ පවතින තාත්‍ය කඩන්න නැතුව ගියොත් එතන වැඩි ටිකක් එකතු වෙනවා. ඒක කරන්න හරිය කම්මැලි වෙනවට අහු වෙනවා. වර්ෂමයනික සමාජිකත්වයේ ගන්න විතරක් මේක කෙරුවොත් ඇති ඊට පස්සේ ඉන්න මට මගේ කෝටා එක එන්න ඕනේ කියලා. කවදාකවත් එන්නේ. පුදුමාකාර ඇතුළත චෝදනා ඉන්න පටන් ගන්න ගන්නවා. තමන්ට මේ මේ ලැබෙන සැප සම්පත් ටික ඉදිච්ච බත කාගන්න බැරි වෙනවා. හැමදාම හිතන්න ඕනේ අපි කඹේ ඇවිදින්නේ කාටවත් කියාපාන ගන්න නෙමෙයි මේවා හම්බ වෙන්නේ සීල නිසා මේවා හම්බ වෙන්නේ ගුණේ නිසා ඒ ගුණේ වැඩි වෙ නැත්තම් දැන් පරණ බිස්නස් එකෙන් හම්බ වෙන ලාභෙන් ජීවත් වුණාට අලුතින් බිස්නස් එකට මුදල් දැම්මේ නැත්තම් කරන්නේ නැහැ ඒ නිසා මේ වත් පිළිවෙත් වල කියන්නේ බොහොම සරල වැඩක් තියෙනවා ඒ පිළිවෙත් ඒ කරගෙන යනකොට මට ඇත්තටම මම දන්නේ ඒ කියන්නේ මේ මම පිළිගන්නවා මේ වෙලාවේ මේ හාමුදුරුවෝ ඉතින් අවුරුදු ආනකට සිල්වල බුදුමාහාර විතර බෝධි පූජාවෙන් සෙල්ලම් කරා. ඒ හොඳ වැඩ කියන්නේ ඒ නිසා ඇහුවට පස්සේ කිව්ව මොකක්වත් නැහැ හැමදාම බෝධිඥානතර වෙන්න අවුරුදු 20ක්. එච්චරයි. ඊට පස්සේ බෝධිඥානතර ගියේ ඕන දෙයක් දුන්නා. වෙන්න මොනවත් නැහැ. ඒ කියන්නේ ඉතින් අපි හිතාගෙන දැයි ඕක කරනවා යේසුස් වහන්සේගේ අල්තාරයේ ඉස්සලා කෑ ගහන මනුස්සයට මොනවද හක්තිලා ෂුවර්. ඒක පොඩි දෙල්ලමක් දවල්කට දැන් මුස්ලිම් මිනිස්සු දාගර බකරයක් මේ වැඩේ කරනවා නම් අඩු ගන්න ඒ වෙලාවේ කටින් වචී දෘෂ්ටික තමයි කය දෘෂ්ටික නැහැ. මේ චාරිත්‍රය කරනකොට ඒකට හොඳ කතාවක් තියෙනවා. ওই පංචතන්ත්‍රයේ මේ ඒ පවුලක් කියන විෂ්ණු අදහන. ඒ විෂ්ණු අදහන පවුලට හොඳම ලස්සන කාන්තාවක් දරුවෙක් කෙල්ලෙක් අම්මේ. ඒ කෙල්ලෙකින් සම්පූර්ණ පිරිසිදුයි ප්‍රතිඋත්තරවගෙන හොඳ සිටු කරලා රජ පවුල. ඊපස්සේ මේ කෙල්ල උඩ අහකලේ තියලා රකින්න. රැකවල පස්සේ ගමේ ඊළඟට කියනවා කොහොම හරි මේ කෙල්ල ගන්න ඕනේ. එච්චරයි උට වෙන මොනවක්වත් කල්පනා වෙන්නේ නැහැ. පිටිසාම පිළිසු සීලවන්තය ගුණවන්තය බවල කම්බෙච්ච ලස්සන කෙල්ල. මේ මිනිසා කරන්නේ එන්නේ. මේ මිනිසා කරන්නේ හොඳ සාක්ෂාත්කර ගන්නවා දඬු මොල් ග්‍රන්ථයක් හදන්න. ඈ වඩිය වඩුවා. මිනිහා වඩුවා. අපි ධර්ම සාකච්ඡා කරන එක තුනම වඩුවා ඊට පස්සේ මු දඬු මොලයක් හදලා මූ ඇඳ ගන්නවා විෂ්ණු ජය විදිහට. ඔය හොඳට හඳ පාලා තියෙන වෙලාවේ ගිහිල්ලි වෙලා දඬු මොණ්ඩකේ බානවා සඳුලතලාවේ. බැඳලා ශාස්ත්‍රකේ හදාගෙන විශ්වද ඒ වගේ අනවර කෙල්ල ගන්නවා. ඊට පස්සේ කෙල්ල කල්පනා කරනවා බහැතිකම අපේ චාරිත්‍ර වාර්ත නිසා දෙවියන් ආශි ආවයි කිය. ඉතින් මේ නම් මේ ධර්මයේ ඒ ගන්නම මේ කොල්ලේ කතා කරන්නේ විශ්වදේවිත් කතා කරලා කොහොමද දවස් දෙක තුනකින් පිළිබඳ සිත කතා කරනවා. ඉතින් මේ මිනිස්සයා හිතනවා පැහැදිලිවම දැන් මට මේ දෙක ආශිර්වාදයක් ලැබිලා තියෙන්නේ. ඉතින් අපේ අමලසත්තා පැහැදිලිව සතුටු වෙනවා. දිනුත් ටික නිදා. ටික දවසක් යනවා ගැප් ගන්න. ගැප් ගන්නකොට විලිගති පහළ වෙනවා. අම්මා කතා කරලා අහනවා මොකද කියන්නේ. ඊට පස්සේ මම අම්මට කියන්නේ ඇතුළේ මොකද සන්තෝෂ කාරණාවක් තියෙනවා. මේ විශ්ණු දෙවියන් ගාම එන්දාට එනවා. සම්මන්නේ ඒකේදී ලොකු කලාතුරකින් වෙන දෙයක් මේ අපිට කියන්නේ. ඒක දෙවියන්ගේ ආශිර්වාදයක් ලැබෙනවා කියන වරයක්. ඒ වරයක් ලැබෙයි වරේ හොරනවා දැන් අපිට. ඕනේ නේද තාත්තරක් කියනවා. ඊට පස්සේ හැන්දාවක දෙන්නාගේ තුල බලනකොට ආ විශ්තු දෙවියෝ එනවා. ඉන්දුව වෙන කලබල මොකක් කරන්න බෑ බලන්න විතරයි පුළුවන්. ආවට පස්සේ ඒ ආට ඕන විදිහට කාටරි ඉඳි දෙන්න ඕනේ. ඒක අම්මලා තාත්තව සතුටුයි. සතුටුයි කියලා කියනකොට ඔන්න මේක දුක්ක හොරගෙන එනකොට රටේ යුද්ධයක්. කටයුත්ත කරන මේ රජුරෝ කියනවා මට රජු රට බාන බයෙන් දැන් නැහැ විෂ්ණුදී අපේ පැත්තේනේ. එයා අනිත් පැත්තට කෙලිම යුද්ධ ප්‍රකාශ කරනවා. පුංචි අමුදාවක් තියෙනවා. යුද්ධ ප්‍රකාශ කරන උඹට කවදාකවත් මාව දෙන්න බෑ. ඒ කාන්තේ මාය පැත්තේ ආදාන කියන ඝන ඝන. අර මේ ශෛල කඩවල බලයි. කඩවල බලයි දැන් යනකොට මේකට විශාල දේව පූජා කළා විෂ්ණු දෙවියන්ට කණ්ඩලව කරනවා. කණ්ඩලව කියන උතුමා කොහොමද කරන්නේ? හැට එනමින් යදන්නවල් කියන්නේ ප්‍රශ්නයක් නැහැ. විෂ්ණු දෙවියෝ මේක දන්නේ නැහැ. දැන් වැඩි ගේම යනකොට විෂ්ණු දෙවියන්ගේ දුරුතු පාරය කියලා විෂ්ණු දෙවියන්ට කියනවා දැන් මොකෙන් හරි එදා යුද්ධෙන් පරදුවොත් ඔබ වහන්සේට මුළු ලෝකෙම හම්බෙන පූජා නැති වෙනවා. ඉන්සාරය දැන් මේ මනුස්සයා විෂ්ණු දෙවියෝ වෙලා ඉවරයි මිනිස්සුත් පිළිගන්න ඉවරයි බබෙකුත් හම්බෙන්න ඉන්නවා. ඒක නිසා දැන් ඔබ අහන්නේ මේ ඇහුන්නේ නැහැ මම දන්නේ නැහැ මම ඔය ඌව කෙරුවේ නැහැ කියලා හරියන්නේ නැහැ. දැන් ඊට පස්සේ විෂ්ණු දෙවියෝ දැන් පැහැදිලිව අර මනුස්සයා යුද්ධ කරන්න යන්නෙත් නැහැ. ප්‍රකාශ කළා ඉවරයි මම දිනනවායි කියලා. දැන් මොකද කරන්නේ? විෂ්ණු දෙවියෝ කියනවා දැන් මම මොකද කරන්නේ කියලා. මම මොකක් කරනවා කියන්නේ යුද්ධ කරන වෙලාවට උඩින් ගිහලා ගන්නයි. අතුරු හංගාට ගන්නයි කියන්නේ. දැන් විෂ්ණු දෙවියෝ ඔක්කොටම අහුවෙලා. උන අහුවෙලා අන්තිමට ඒ වෙලාවට දැන් අර වඩුව ගන්නවා. ඒක අපාය වෙලා තියෙනවා දැන් මොන කරන්නේ රැට කරන වැඩ දැනගත්තා දවල් කරන වැඩ උදන්නේ නැහැ. බයවල ඉන්න වෙලාවදී අර වෙලාවට හරියට ඇල්ල ඉස්මිලියෝ ගැහුවට පස්සේ සතුට හොදා යනවා. ඒ වගේ තමයි අපි වැරදි දෙයක දරිදමනේ නිච්චි පටා වැඩක් කරගෙන කරගෙන ඉන්නකොට කිසිම කෙනෙකුට මොනම තාලකින්වත් අපි කරන්න විහිළු වුණා නිකන් අතාරින්නේ. ඒකට වෙන්නේ නිතිපතා මේක කරන්න. ඒ කරනවා නිතිපතා කරනකොට ඒක මම මගේ ජීවිතේ නම් මම මෙතෙක් මම ලබලා දෙන සෑම දෙයකටම ප්‍රධාන හේතු වෙච්චයි. ඔය කාර මොන්නම කවුරු මොන ගුණයක් මට ආරුද කරන්න හදුවා ගියා මෙතන මොකද්ද කෙරෙන්න ඕන කියලා අහගත්තා. ඒකම තමයි අත්තරයක් ගියත් එච්චරම තමයි. අයින් ඉහට මොනවක්වත් යන්නේ. එහාට ගිය ගමන් මම දන්නවා මගේ මම සතුටට බට්ටන්නේ පැන්න ආරක්ෂක භූමිය බැන්න මම ඊට පස්සේ භයානක තත්ත්වයකට යනවා. අර සීමා ඇතුළ තියාගන්නේ එතන ඉන්න ලොක්කා හෝ පොඩ්ඩා හෝ දොරටුපාලයා හෝ කාටවත් මොනවත් කරන්න බෑ තාත්ත කිවිසම තියෙනවා ඉන් අපි නේද ඉස්සෙල්ලාපු කන් දෙකට වැඩි පස්සේ ආපු අන් දෙක ලොකු වෙන්න දෙන්නවා ඒ යෝගාවචර විශේෂම විපස්සනා භාවනාව කොහොමඩක්වත් කරන්නේ නැහැ ඒ නිසා හැම වෙලාවෙදීම බිග්ිනර්ස් මයින්ඩ් කියන එක කියන්නේ අපි ආධුනික එකක් කියන්නේ හැම දැන් මම ඒක දැක්කේ මම ওই ලොකු සාහිත්‍ය වතර ගිය බොහෝම ආසාවෙන් ආසාවෙන් කියන්නේ ඒක දෙන්නේ ඉන්න කට්ටිය කොහොමද දන්නන්නේ මේක වෙනමක් දැකලා තියෙනවා. මේ ලෝක සංස්කෘතිය කියලා කියන අමුතුම වැඩපිළිවෙලක් තියෙන. ඒක මේ මේ ලෝකේ තිබුණාට ලෝකේ කැලලක් නෙවෙයි වගේ නේද. ඉතින් වටගත්තට පස්සේ හැමදාම මම කල්පනා කරලා තියෙනවා දැකලා තියෙනවා. ඇවිල්ලා ඉස්සෙල්ලා වත්කඩේ එනකොට පුතුමාහාර ගෞරවයෙන් තමයි හැමදාම එන්නේ වගේ. වතට එනකොට ආවනවල ලෝක සංස්කෘතිය මොනාර විහිළුවක් කරලා අර මේක බස්සම යනකොට නිකන් මමත් ලෝක සංස්කෘතිය විහිළු කරන මට්ටමට නිකන් අල්ලාහ් සල්ලාහ්ට වැඩ කරකට යනවා. බෑග් දෙකක් නම් ගත කරනවා. ඒ වුණාට ගියාට පස්සේ අනිත් දවසේ එනකොට ආයෙත් එන්නේ අර අර ගහුරු වෙන්න තමයි. බැරි වෙලා හරි මගේ ඇති නරදක් නාවේ. කිසි වෙලාවක් එහෙම නෙකම ලොකු සංසේ ඩියක්ලා කතා කරලා අහනවා. නම මේ මේ විශේෂයි කොටින්ද? විශේෂයි කොටින්ද නේද? මේක නිතරම මට මේ වැඩි හිටියෙක් ඉන්නවගේ වැටෙනවා. මට හරි වෙලා කැස්සොත් හරි දොරක් හරි වැහුවොත් හරි මට විකාර ලැජ්ජාවක් හිතෙනවලු. වටින්නේ නැහැ මගේ අතින් පිච්ච වැඩේ. මම වැඩිච්ච කිනේ කනින්නේ ඒ තුන හයියෙන් කයින්ද කොහොමද මට අයිතිවන්නේ. හයියෙන් දොරවන්ට අයිතිවන්නේ කොහෙද කියලා මට නිස්සෝ කල්පනා වෙනවා. මේනවා ටීචර් මම කොයි හිතේ ජොබ අඳින්නානේ. අපිට වැඩි හිතේ තියෙන නෑ නෑ මම කියන්නේ ඒක නෙවෙයි නම නිකන් මේ නිතරම හිතේ හිතනවල මම සද්ද කරන්න වටින්නේ මම මේකට කරන්න වටින්නේ මේ මම මේ කල්පි යටතේ ඉන්නේ කියලා ඉතින් මම කෝ අපිට ඉන්නේ අපිට ඒක තමයි කියන වාසනාව වාසේ ඉන්නවා. ඒක ඒක නෙවෙයි නම මම මේ කියන්නේ. හැම වෙලාවෙම යට හත් පාත්‍රමක් හිතේ තියෙනවලු. හයියෙන් කැස්සුත් හයියෙන් දොරක් හැරියත් තන කතා කරුවොත් වටින්නේ නැහැ මං කරපේටි වටින්නේ නැහැ වැඩි හිටියට හොඳ නැහැ කියලා හිතෙනවා. ඒ මොකද පුරුදු කරලා තියෙන්නේම කවදාකවත් නායකකට නෙවෙයි. කවදාකවත් අඟ උස්සන්න නෙවෙයි. බුදුහාමුදුරන්ට ධර්මයේ තේරෙනවා. ධර්මයේ ධර්මයේ තේන සංඝයාට ලොකුයි කියලා ඒ පහත් වෙන ගන්නේ අන්තිම වෙනකන් මොන පලාතකම සංගනායක කෙනෙක් ඒ වගේ. සදා කරන මොනම විදියකින් අන්‍යශීවි කියලා කියන්නේ කිසි වෙලාවක නම්බුවක් ගන්න. ඒක තියෙනවා නම් අපේ ප්‍රගමනේ අපේ ජීවනවල මහා මෙර වගේ. අර අහස තමයි සීමාව. යම් වෙලාවක අපි කොතනක හරි ගිහිල්ලා මොකක් හරි මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියලා ඇල්ලුවානේ. ඒ කර්මතම වැඩක් වගේ. ඒක ලස්සනම වැඩේ. ඒ රට භාවනා කරනකොට පොඩි එකටත් තේරෙනවා. මේකයි ඉන්නේ කොටු වෙලා කියන්නේ. ඒකට භාවනා කරන්න මේ මානසික විද්‍යාව ඉගෙන ගන්න ඕනේ නැහැ. මිනිහා දිහා බලනකොට තියෙනවා මිනිහා මිනිහා කොටුවා. මිනිහා කොටු වෙලා ඉන්නේ දැන්. ටික දවසයි යන්නේ. ඒක ඉතින් එදා මට මතක් වුණේ මේ ඥානන්ද සාංශේ කිව්වේ අර බුද්ධ ප්‍රචාරණ වැඩි කියන ගෞරව කරගෙන ඉන්නවා නම් ආයු වර්ණ සැප බල වැඩෙනවා කියලා කිව්වේ. වැඩි කියන ගෞරව කරන තන හිංසා වුණා නේද? හැම චිත්තක්ෂණයකම මන්දායිස් කරනවා. අවශ්‍ය කැපෙනවා. වර්ණය මූණ අහතේ අර ඔපේ තියාගන්න බෑ. බලය චෛතසික බලය හේම කඩලා යනවා. ප්‍රඥාවේ ආයවන්න ආයතන ආයවන්න සුඛම් බල. සුඛය ඉඳුම් හිටුම් බාහිරකම නැතු යනවා. හැබැයි මාන්නකාරකමක් තියෙනවා. ඌට ඕනේ අපිත් කවදාද මිනිහෙක් වෙන්න ඕන කියන අර ඔලොමලකම තියෙනවා. ඒ ඔලොකම ලම වෙන ආයශ වන්න සබවල හතරම ඊට පස්සේ දෙගුණයක් කෙවෙන්න පටන් ගන්නවා. ආයශන දීලා සමාවක් කරගෙන පිළිසුදු වෙනවා. උඹට බාහිර වයස මේ වුණා කියලා ආ පුදුමාකාර විදිහට ආයි සායු වර්ණසක වල කතා කරන ගැතියක් තියෙනවා. ඉතින් මේක බටහිර ලෝකයේ කොච්චර හීන වෙලා තියෙනවද කියනනම් අද බටහිර ලෝකයේ මුළු යුරෝපේ කොතනක ඇවිද කවොම දාගව පුද්ගලෙ පුදුමට වදිනවා හීනකින්වත් දකින්න හම්බෙන්නේ ඒක මහා නින්දිත කාරණාවක් ලෝකේ. කවවම දාක කාටවත් වඳින්නෙත් නෑ. මේ වැඳීමෙන් අනික් කරව ගෞරව කරනවා කියන එක දන්නෙත් නෑ මිනිස්සු. ඉන්පිටිලා කියන්නේ ඔක්කොම අපි ඔක්කොම සහෝදරයෝ. මේ බොහොම වටිනා ගතිය පේනවා බොහොම උසස් මේ මේ සදාචාරයක් කියලා පේන්න තියෙනවා. නමුත් අගෙන හරි හිස් කොම්බයක් එක්ක ඉතුරුලා වෙන කිසිම සදාචාර ගතියක් නැහැ. ඉතින් මේ මිනිස්සු උදාන්න බැරි වෙලා තියෙන මොකක්ද කියලා ඔක්කොම සදාහම් වෙලා ආයුෂ වර්ණ සබ බලවට මොකද වෙලා තියෙන්නේ කියලා. දැන් තන්නේ කර රාජ්‍යයන් පිටින් පකඩනවා. යන්න බෑ. ඉතින් අපි මේකේ තියෙන්නේ හැටක විල්ලා හොටපෙන වල සුදු කියන පෑදුනා නම් පොඩි ආවම කවුරුත් කන්නේ අමා මා සීයා කියලා කියලා වැඳලා පුදුමාකාර යටහත් වත් ගතියක් තියෙනවා. ඉතින් ඒක දැන් අඥාන ඉන්න කාලේ කියලා ගන්න මේ අපොල හොම්බයක් වගේ. වඳින්නේ නැහැ. වැඳපුවාම මේ හොම්බයක් වගේ. වැඳපුවාම වැඳින්න නැතුවම වැඳපුවාම සමීපෙන්නේ. නිසා නිතරම මේ කියන අර යටහත් පහත් ගතිය තියාගෙන ඉන්නවනම් මන්දනේ ඒක තමයි අරොන්ට කියනකොටම තේරෙනවා තමයි තේරෙන්නේ. මේක තියෙනවනම් මේක තියෙන්නේ මේ මම දැක්කේ මාගේ ජීවිතේට සම්බන්ධ වුණේ සතියක් එක්ක. සතිය හැම වෙලාවෙම තියෙන්නේ යටහත් පහයි. කිසියම් තැනකට ඔලුව උස්සන්නේ නැහැ. කිසියම් වෙලාවට තීන්දුවක් ඉස්සර කරගෙන මතයක් ඉස්සර කරගෙන කඩාගෙන යන්නේ. ඒකත් වෙන්න පුළුවන් මේකත් වෙන්න පුළුවන් මෙව නෙමෙයි අපේ ජීවිතේ වැදගත් දේව යම්. අපි ඉස්සරහට යන්නේ. මොනවා කරන්නේ ඒක මේ ඕනේ භාෂාවක් කතා කරන කෙනෙකුට බගලා ගන්න පුළුවන්. ඒ ඒකලේ තමයි තිරෙන්න ඕන වැඩි ටික කරගෙන තියෙන නිසා මේකෙදි ඔය සරුවත් යනංශ ඔය කතාව සම්බන්ධ වෙච්ච වෙලාවේදී මේ සංස උපදෙස් දෙනවා. උපදෙස් දෙන්නේ මොකද්ද මේ සංසද ගීගේ මේ ගීගතානේ සිවුරාලින්ද හිතෙන්නේ. අමුඩේ නගුලයි දකින්නට දෙනවා මට ගියක් හරි හම්බ කරගන්න පුළුවන් යන්න කියලා. ඉතින් ගියාට බලනකොට නගුල අමුඩෙත් මේ යෝගා. නගුලත් මලකට වැටිලා. ඉතින් ඒක ආය කල්පනා වෙනවා. ඉතින් නරුවචනාංශෝ කුද්දාල ජාතකයේ දේශනා කරනවා. කුද්දාල ජාතකයේදී නරුවචනාංශේ බෝධිසත්ත්ව කාලේ ඒත් ඔය වගේ ගොවිය පවුලක. මේක නංගල කුද්දාල කියන උඩල්ලට කියනවා. මේකෙන් නංගල කුල මේක නඟුල සීසාන කුලේ කියන එකයි. අපි ගොවිගම කියලා කියන්නේ ඒක. එතනින් ගියාම බුදුහාමුදුරන් හිටියේ කුද්දාල ගාදී උන්වහන්සේ මේ හිමාල පර්වතයට ගිහිල්ලා තපස් රකින්නකොට නිකමට හරි ගමන හදිසියට ඕවේ කියලා උදළු කෙටිය තියලා යනවා. ඉතින් එතකොට අර මහානකම එපා වෙගෙන එනකොට මොකක් අත්‍යයි ඉතින් රත්තරන් උදල්ලකට වැඩි වටිනවා ආපහු වෙනවා කායින් හරි රෙද්දක් ණයට එල්ල ගන්න උදල්ලෙන් කොටම ගියක් හරි හම්බ කර ගන්නවා ආයෙ ඉතින් ආයෙ පහින්දින්න පටන් ගන්නවා පහින්වන්න බලන්න ටික කාලයක් යනකොට කල්පනා මේ මේකද කොච්චර දුතපතට වෙලා ඉන්නවනම් කාවත් එක නැතත් එක කාලයක් හරි කාලා ගෙඩියක් හරි කාලා විවේකේ ඉන්නවනේ කියනකොට ආයෙ උදල්ල කියලා ආයෙ යනවා හැබැයි එදත් උදල්ල විසිකල යන්නේ හතරයක් හතරයක් කැලේ දෙනවා උදල්ල ගන්න කැලේ දෙනවා උදල්ල ඊට පස්සේ දවසක් ගිය දවසේ හත් වෙනි දරටත් සිවුරන් බෙල්ලනවා. ඒ කියන්නේ තපස් පරිද්දක් නෙදී. තපස් පරිද්ද අතහින්න කල්පනා කරනවා. යකෝ මම මොකේද මේ හේතු කරන්නේ? උදැල්ලටනේ. වෙන මොකක්වත් නෙවෙයි. වෙන මොනවාක් කියන්න දැකලා උදැල්ලට ඊට පස්සේ කරන්නේ ඒක දැනගෙන ඇවිල්ලා ඒ උදැල්ලට වැඳලා ගඟක් අයින කියලා හත්වලලා ඔළුව වටේ කරකවල කරකවල කරකවල කරකවල ගඟ දිහාට විදිකන්න අන්තික වටා. යන්න පැතකට ඵලයන් මට නොපෙනෙන්නේ. ඊට පස්සේ දැන් ආයෙත් හේතුවක් නැහැ ඊට පස්සේ දෙකටම තපස් පටි කරනවා. නිසා මේ සිවුරු අරිනවා කියන එක මානවයාට වැඩි ලකුවෙන් සිදුවෙන දෙයක්. මේක උපමාන කියන අද ලෝකේ කසාද වලට වැඩිය හරියට තියෙන විකාරය. කසාද වලට කට්ටියෝ කියනකට කැමති නැහැ. මේ කසාද කියන විකාරය නිසා ලෝකයේ නිවිදි නීතිඥයෝ දන්නවා මේගොල්ලෝ සතුටට දන්නවා විනිශ්චයකාරවරු දන්නවා අකමැති. ඒගොල්ලෝ ලියනවා. මේ කසාද බඳිනකොට දික්කසාදයෙන් තමයි වැඩි. ඒ වගේම තමයි මේකෙත් පැවිදි වුණාට වැඩිය ඒකට අර තේම්ස් කන්තරේ හාමුදුරුවෝ කියලා මම අහනකොට කියනවා ගාඩක් නැහැ. අනේ ආයි සුදු මේ මයිල් ගානට පැවිදි කරාට අං ගානට තමයි ඉතුරු වෙන්නේ කියලා. හරකගේ මයිල් ගානට පැවිදි කරුවට අන්තිමට අං කියන ගාන තමයි ඉතුරු වෙන්නේ. ඒක තමයි ඇති. ඉතින් අපිට හම්බෙලා දෙන්නේ ඒක තමයි. මොකද එනකොට එන්නේ ආ ඉන්ක දෙන්නම් අර සාඳ දෙන්නම් කියන තමයි. ඒ යෝගාවචරයේ ගියනකොටත් එහෙම තමයි. ටික කාටක් ඉන්නකොට බහු බහු වෙනකොට මේක කියන්නේ මේක මේ මේ සංසාරේ තියෙන නැත්නම් මේ ආධ්‍යාත්මික ගමන තියෙන එක ලකුණක්. ඒ කියන්නේ අරනවා කියන එක බලංගොඩ ආන්දමයි ඡාන්ද විතරක්. එයාද චූර වෙලා. අරමල අතුන් ගම්දු දෙවතර සිවුරු කරලා පස්සේ ඇදගෙන ආවම තමයි සිවුරු පෙරෙන්නේ. ගන්දේ පණ්ඩිත සාහිත්‍ය විතරක් ප්‍රකාශ කරා මට කවදාකවත් මේ තාකල් ජීවිතේ සිවුරු වලින් දෙතුන්නේ නැහැ. ඒකයි මා විශාල ප්‍රකාශයක්. ඒ කියන්නේ අර කතාවක් තියෙනවා ඒ මේ ආම්ල කෙනෙක් එක ගෙදරකට දාහනෙට වන්නා හැමදාම පිට පාටේ. ටික කාලයක් වැඩේ යනවා. ඉහිලෙලා ඉතින් අර මනුස්සයා තාවට ගියාට දාහනෙ බෙදන්නේ. කවුපා වෙනකොට මේක නෑනේ. පස්සේ දවසක් යනකොට ඒ ගෙදර ළමයා මේ ණයෙක් කාලා මූර්ජාලා සී මූර්ජාලා. ඒකකට මේ ආම්ලුත් ගෙදරට වෙනවා. ඉතින් ඒකේ ආම්ලන්ට ඒ බාතකමන් ගිලගෙනවනේ ස්වාමීන් වහන්සේ එහෙනම් ඔබ වහන්සේගේ මේ උතුම් මහාන ගුණේ නිසා ප්‍රත්‍යක්ෂයක් කරන්න ඉන්නවා. ඊට පස්සේ මේ මේ ආන්තු කියන ප්‍රත්‍යක්ෂය කරන්නේ ආන්තුක ගුණයක් අසීලක මොකක්වත් නැහැ. හැබැයි මේ දරුවට අරගෙන. ඉතින් ආන්තු හොඳට කල්පනා කරලා කල්පනා කරලා කියනවා මේ අනේ ඊළඟට කියනවා නෑ නෑ එහෙමනම් මම සත්‍යක්‍රාණ කියලා ඕගොල්ලෝ වෙන සත්‍යක්‍රා කරන්නකො අර කයි ඊට පස්සේ උපාසකම්ම කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට ඊව කියන්න ගුණයක් නැහැ නානේ දරුවට ආදරෙන්සයි මම කියන්නේ මෙන්න මේ මිනිහත් එක්ක දීඝ කණ්ඩායම එක දවස් හතක් සන්තෝෂෙන් හිටියේ නෑ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මේකම ඛණ්ඩ මරන්න තමයි මට හිතෙන්නේ හැබැයි මම කවදාවත් වචනක කතා කරලා නෑ බත් විල දීලා ඛණ්ඩ දීලා කියලා ඒ මනුස්සයා මේ දන්නේ නැහැ මේකේ ලෝකේ සත්‍යය ඒ නිසා මම දවස් හතයි ස්වාමීන් වහන්සේ දීඝ කෑවේ මේ මනුස්සත් එක්ක මම හිතන්නේ පුදුමාන්තර වෛරයක් තියෙනවා ඒකනම් සත්‍යයෙන් සත්‍යය යන්නේ අත්‍යනුභාව බලෙන් දරුවට පණ ඒවා කියනකොට නැබ දක්වා පණේවා. ඒ කියන්නේ කටේ අත දාන්න වටින සත්‍යයක්. ඊට පස්සේ මිනිහර කතා කරලා කියන උඹ මොකද කියන්නේ? ඊට පස්සේ මේ අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මගේ ගෙදරට දානින් කියලා එක දවස් හතක්ව සන්තෝෂෙන් දාන දෙන්නේ. මුල් දවස් කියලා ඔබ වහන්සේ කීකියව වලට සන්තෝෂයට මම බොහෝම සතුටින් දාන දෙනවා. හැබැයි ඉඳන් ඉඳලා අවුවන්ට ඉන්න කවිල යන්නකම් පුදුම තරහක් තියෙන සමහරවල්. කිසිම දවසක මම සතුටින් දාන්නේ ඒක හොඳ නැහැ නිසා ඉන්නේ විදිහට මම දවස් 7යි උපවාසයට ඇත්තටම අන්තෝරින් දාන විදිහේ ඉදා ඉඳලා කෙනෙකුට උපවාසයක දැනෙන්න ඇරි නෑ. ඒක සත්‍යය. දරුවට පණේවා කියනකොට මෙතෙන් බඩේ ඔළුව ගාටනකම් පණේනවා. ඊට පස්සේ අම්මයි තාත්තයි කියන ඔච්චරයි දාන්නේ සත්‍යය. දැන් උපවාසයේ මොනවාරි කරලා පණ ගන්න. ඊළඟවලු සිවුරු කරලා දවස් හතක්වත් මහානකම කරේ නෑ. ඉදා ඉඳලා උඹලා රවට්ටන්නේ මේ චාරිත්‍ර වායක කරාට කවදා දිව් වරින්දෝ කියලා මම ඉන්නේ. ඒකයි මේ මහානකමේ සත්‍ය ඒ සත්‍යානුභවයෙන් දරුවට පණේ වාගෙනට ඔළුවට පණ. ඉතින් මේක අපි බෙදාගෙන කමු ඒ කියන්නේ අපිව කොන්න දෙල්ලමේදී අපිව යනකොට තියෙන සීලාරි බඳින්න යනකොට තියෙන සීලාරි බඳලා පස්සේ නෑ. මේ හැම ගිවිසුමක්ම එච්චරයි. ඒ නිසා ඒක ඒක දැනගත්තට පස්සේ අපි දන්නේ ඊට පස්සේ මොන ඉච්ඡාවට අපි වෙනවා කරගෙන කරගෙන යනවා. නමුත් ඒ ඉච්ඡාවට කරනකොට හරි ගමන්නේ අපි යම් කිසි ප්‍රතිපත්ති මාලාවකට යම් කිසි ලෝක චාරිත්‍රයකට යම් කිසි බයලජ්ජාගතයකට අහු වෙනවා නම් ඒක කිව්ව සත්‍ය ක්‍රියාවකට. අනේතෝ නන්දකීන්තෝ මරේවා කියලා මම හිතී කියලා ඒක කියනකොට ඒ තේන සත්‍ය වචනේ ඒ සත්‍ය වචනේ අනුභව වාන වැඩි. ඒ නිසා මේ දිගට වැඩක් කරන යනකොට විතරයි අපි මේ මේ මේ කරප්ෂන් කියලා කියන්නේ කොරෝඩ් වෙනවා කියලා කියන්නේ අර මෙට්ට හගෙන ගති එකම දේ බොහෝ කාලයක් කරන්නේ. ඒව කරන්නේ නැති මොකට ඒ ලකුණු පෙන්නේ නැහැ. අතෙන් ටිකක් කුණ එකතු වෙනවා මෙතෙන් ටිකක් එකතු වෙනවා. ඒ නිසා අපිට වහගෙන යන්න ඕන අපිට පුළුවන් මේ ස්මාර්ට් කරන මේ ස්මාර්ට් කරන යන්න පුළුවන්. මොකද ඒකින් අපිට අපි කවුරු කියලා ආවෝද වෙන්නේ නැහැ, ලෝකයට ආවෝද වෙන්නේ නැහැ. මේක පුරාම තියෙන ඝර්ෂණයක්. සංසාර ගමන පුරාම තියෙන ඝර්ෂණයක් ඕක නැති කරන අපි ස්මාර්ට් වර්ග පින් එකයි තියෙන්නේ. ඒ වෙනුවට අපිට කරන්න තියෙන්නේ අපි ගිවිස ගන්නවා මේ දුෂ්කර ගමනක් යන්නේ. ඔබට එපා වෙන්න පුළුවන් මට ඔබ එපා වෙන්න පුළුවන් නමුත් අපි සාසන ප්‍රතිපත්තිය කරා. ඒක තමයි ස්වභාවය ඒකයි මේ. ඒ කියන්නේ නිබ්බිදාව ඒකට මුණ දෙන්න නම් ඒකත් ඇති කරගන්න. ඉතින් ඒකෙදි චිවුරු වරින්ද හිතනවායි කියන එක නම් ඒක එක්තරම මහා ලොකු ආශ්චර්යයක් නෙවෙයි. මම ඒ නිසා පැවිදෙන්න අවුරුදු 8ක් වම වුණේ මම ගුරු ආගම ඔබ අද දියුව දැමුවොත් හෙට පොරොක් ගලවනවා. ඉන්නේ චරිත මන් දන්නවනේ. කතාකට මහාන වෙන්නවා. මහාන වෙන්නේ නැතුව ගිහිව ඉඳගෙන බුදුහාන්තරම් භාවනා කරනකොට පැවිදි වුණත් එකයි නැතත් එකයි කියන තැනට යනවා. ඉතින් ඒ කාලේ මම අර ගිහිව භාවනා කරන කාලේ මේ වගේ තැන් වලට වැඩි කලින් ඉන්නේ නැහැ. ඒකට මම දැනගත්තා මේක මේ භාවනා ලෝකේ, පැවිදි ලෝකේ, ගිහි ලෝකේ එකම මායාවක් තියෙනවා. එකම තියෙන්නේ මේ මේ තත්ත්ව නඩත්තු කරන්නේ. නමුත් මේකේ සත්‍ය කියන එක ගන්න අර මැද මැද මදේ එහාට කර මෙහාට අහුස මැද මැදේ දන්නවනම් ගීගෙත් එකයි පැවිද්දෙත් එකයි භාවනා ලෝකෙත් එකයි ඒකට බාධා කරන්න කවුරක් නැහැ. මේ මැදමාවතර ගියාට පස්සේ විශේෂයෙන්ම සතියට ගියාට පස්සේ හැබැයි අමාරුම දේ තමයි ඒකදී මේ මිනිස්සු බහලා ගන්න උපදෙස් දෙන එක නෙවෙයි. මෙන්න මේ ප්‍රපංච ධර්ම වලට අහු වෙන්නේ. වංචනික ධර්ම වලට අහු වෙලා තමාවෙන් තමන් ඇසියුම් කරන්නේ තමයි මම දැන් මම මේක කරන්න මම මේක කරන්න දක්ෂයා කියලා ඉතින් ආවට පස්සේ බුදු කෙනෙකුටවත් බෑ උදව් කරන්න. ඒක හැම වෙලාවෙදීම ඕනම වෙලාවක අපි ආයෙ බිඳුවට බහින්න පුළුවන් වෙනවා. කාක්කුත්තම ආයෙ අනල බෙදන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒකයි මම කියන්නේ භාවනා කරනකොට ශබ්ද වේදනා හිතියෝකින් අපේ හිත හොඳට ඕන නරක වලට ආයෙ ආනාපානට යන්න තියෙන දොර වහගන්න එපා. නිතරම ආයෙ ඕනම වෙලාවකම කියන්නේ මේ අපි කොච්චර වෙහෙසක හිටියත් වේදනාවක සද්දක හිටියත් ආනාපානෙ කෙරෙනවනේ. අපි ඒකට දොතල්ලා තියාගමු. මේකට අපි ටෝන් ගාම බිඳුවට බහින්න පුළුවන්. ඒක නැති වුණා නම් කොයි වෙලාවකරි අපිට ආනාපානට ය아가න්න බැරි වුණා. ඉතින් ආයෙ කාටවත් කර ගන්න බෑ. ඒ නිසා අපි නිතරම අර පටන් ගත්ත පටන් ගත්ත නෙවෙයි. අපි ඉතරම් තියාගත්ත නිමිත්තක් තියාගෙන උතුරු තරෝ දිහා බලන යනවා හෝ ගහෙන් ගහට කොට කොට යනවා හරි අන්නේ නිමිත්තට අල්ල ගන්න පුළුවන්කම දෙනවා. ඒකට ඕන වෙලාවක ඉඳපදන්න ඉන්න පුළුවන්. එහෙමනම් අපි පටලවිලක් වෙන්නේ. ඉතින් ඒ නිසා අර වෘත්තියක් කරනකොට එක දිගට වැඩක් කරන යනකොට හරීම වැදගත් වෙනවා අපි මේ පටන් ගන්නකොට අපි මෙතනින් පටන් ගත්තේ කියලා. අපි අර තමයි පටන් ගත්ත මුල අමතක කරන්න අරගන්න. අමතක කෙරුවොත් ඉතින් මේ භයානකම දේ තමයි සත්පුරුෂයෙකුට උදව් කරන්න බැරුව යනවා. සත්පුරුෂයා නියම් කුඩල ලොමු ගැහුවා වගේ පස්ස ගහනවා ඒ මනුස්සගේ තියෙන තත්ත්ව නිසා ලුකුසාන්ති ඉන්නකම් කිව්වේ ඔය පැවිදිලා අවුරුදු 26යි මට ඒකට. 36 දී පැවිදිුනේ පැවිදි වෙච්ච ගමන් සුමානක් විතර යනකම් මේ අලුත් උපදිච්ච කාවනේ. පින්නපත් ගන්නකොට කවුරු අඬ ගන්නද සීරෝ කරවලා දෙනවා. කොහොමද පාත්‍රයට කයික දාන කරලා කයික දාලා දෙනවා. ඉතින් මට හරි හුරුතලයක් එන්න පටන් ගත්තා. දා සතක මේ හොඳටම නාගේ හුරුතලයක්. මම අවුරුදු 36යි. ඊනකට කවුරුත් වගේ මේ අලුත් පැවිදි වෙච්ච කෙනාගේ ඉතින් මගේ වැඩේම අර පොඩි එකා ඔය රිලපෙන් උකුණ ගන්න වෙලාව රිලපැට් එක කරන ගේ බලන්න උලඟ දින දහස් කාඩ කඩා ඉන්න වැඩ පිට බල අම්මා හොඳින් ඉන්නේ ඊට උකුණ ගන්නවා. ඇටි එදාට දෙව් උගේ වැඩක් කරගෙන ඉන්නවනේ හරි උරතු එයා. අනේ දවස් මානක් විතර ගියාට පස්සේ ඔක්කොම මාව අතහැරලා දාලා ආයෙ පරණ පුරුදු නාකිය වුණා. මම නුඹලා යන්ටයි කියලා නාදලා පසුගිය සමානේ හරි මේ සිවුරත් අලුත් අලුත් රුවද. ඉතින් ඒ ඔක්කොම දෙයදී දැන් මිනිස්සු දැන් කියන්නේ නැහැ. මම සංස දැන් මේ කවුරුත් අර අතහැර දැම්මා. දැකලා බැලලා දැන් ඊට කියනම ඕනෝක තමයි උපයන්න ඕනේ හැමදාම මේ අර මුල් අර හැම කෙනෙක්ම කරුණා මෛත්‍රී තමන් දිහාට එන අර ලතරු ගතිය හැමදාම උපයන්නේ කල්තාවක් දැන් මම දන්න කෙනෙක් කියපු ගම ඒ අපි හිතන්නේ ඉස්සර මිනිසුන්ට ඒක තේරෙන මිනිස්සු අපි අතහැරලා විශේෂයෙන්ම උපදෙස් දීම අතහැරලා දානවා මේ සාධක භයානකම දනුවට බක්ම දන්නේ බක්ම දන්නේ කියන්නේ උත්තේජන කරනවා මරණයට යා ඉතින් අපි හුඟ කල්ලකට දන්නේ නැහැ මේ මිනිස්සු අපිත් එක තරහයි ලොකු දෙයක් නතර කළා කියලා. මොකද අපිට බැහැ. විතරෝම ඒ නිසා බුලත් අතක් දීලා වැඳලා පැවරුමක් කරනවා. අනේ මගේ කයි මතන හිතේ මැරිලා තියෙනවා. ඒකට සමා වෙන්නේ කියලා හැම වෙලාවෙම කියනකොට අර මිනිස්සේ අර දෙන කෙනා ඒ කර්මාවටපත් වෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඔය සද්ධා කියන ගුණයට නම් කිට්ටු කරන්න පුළුවන්. මොකද සත්‍යයෙන් ඉන්නකොට නම් අර අන්න ශීමෙන් කියන නම්බුවක් ගන්න නැති අර මුලට යන ගතිය තියෙන තාක් මේ මේකේ අන්තිම ගාථාව කියන්නේ මොකක් අතපදි මොකක් කියන්නේ ප්‍රගමණය ඉවරයක් නැහැ. සතුටින් හැමදාම සතුටින් ඒ ගමන යන්න පුළුවන්. ඔය භාවනා ජීවිතය ගත කරන හුඟ කෙනෙක්ගේ මේ ලොකු සංස්කෘතික කුණු විච අච්චාරු එළියක් වගේ. ඇඹුලයි. සුඛම් බිකු යාතේ භාවනා ජීවිතයේ සුඛය Taman ගත කරන යෝගාචර ජීවිතයේ කිරිරහ එන්න නම් නිතරම මම දන්නේ බුදුහාමුදුරන් තේරෙනවා. මට තේරුමක් නැහැ බුදුහාමුදුරට තියෙන මම බුදුහාමුදුර කියන දේ කරන්න කියන එක අන්නේ යටහත් ආත්කම තියෙනවා හැමදාම උරතල් පුංචි පැටියෙක් වගේ ඉන්න පුළුවන්. ඉතින් ඒක ඒක කලාවක්. මම දැකලා ඒ කලාව මම දැකලා තියෙන්නේ මම දකින්නේ ඒකට භාෂා ભેදයක් ඉන්නේ. ඕනම තැනකට ගියාම දැන් මම දාන මේ මෙහෙට ගියාට පස්සේ හම්බුණා ඒ ගැලම ස්ලෝවකින් ජාතිකයෙකුට. UK වලදී මට හම්බුනේ ඊට පස්සේ දැන් මේ කඳුබඩ දෙවිලා මට කතා කරා මේ ලියුමක් එවලා තියෙනවා ඒ ලියුමේ කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ මට යණ යන තැන තේරෙන්නේ අපි කලින් හම්බෙලා තියෙනවා වගේ ඕනම කෙනෙක් දකපුවා මට පේන්නේ මට මේ අත්තා මම මේත් එක කලින් වැඩ කළ දෙනිසා මට මගේ බුද්ධ සාසනය හැමදාම පිළිතුරු කියලා කියනවා අපි ගියාත්මේ හිත මෙතර කෙලසිච්ච නැති කාලේ ස්වරූපේ මට පේනවා. අනුරාධපුරේ ගියත් මට පේන්නේ මේ පිවිතුරු අනුරාධපුරේ කැලිච්ච එක නෙවෙයි. සම මගේ බුදුසසුනේ ආරම පිවිතුරු ස්වාමීන් වහන්සේ. මන්ට රටේ මේ බාධාව ගැයිගෙන. මම මේ කතා කරන මිනිසුත් එක්ක මේ ගොළු බාධායි. ඒ টොප් එකට මට තේරෙනවා කිව්වා කිසි කෙනෙක්ට පටලවිලක් නැහැ සතුටේ. එන්නේ එන්නේ පිවිතුරුකමට යනවා. හැම වෙලාවෙම මම ඒ ඉඳකට මේ වගේ ටිකක් කරලා හොමන කියන්න දෙන්නේ. කීජාවු කිව්වා. අපි කොහේ ඉඳලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේක ඉස්සලා අපි මේට වැඩි පිවිතුරු මේ වැඩි කරලා තියෙනවා. එච්චරයි මට මතක් වෙන්නේ කියලා. ඉතින් ඒක නැති තැන තමයි මම දැන් භාවනා කරේ මම මෙහෙමයි අරෙමයි කියලා එන ගැටියට ඒක මම හිතන්නේ හැමදාම ධර්ම සාකච්ඡාවේදී මම මේ පොයින්ට් එක දෙනවා කොයි බණ කොයි සූත්‍රේ ගත්තත් කොයි ගාතාව ගත්තත් ඒ නිසා මම අයත් ගොඩාක් වචන කියවිලා තියෙනවා මේ මම ආරාධනා කරලා තිනවා සභාවේ ඉන්න නැත්නම්වත් මෙල්බන් වල ඉන්න නැත්නම්වත් මෙල්බන් වලට ඇහෙනවද දන්නේ මේ මේ අපි කියන කියන කියාද ඒ පැත්තේ උනාට තියෙනවා ප්‍රශ්න මතු කරලා ගන්න. මෙහෙටත් මම ආරාධනා කර දෙන්නවා. මේ සුදුසු ප්‍රශ්න මොනවද තියෙනවා මතු කර ගන්න කියලා. අවතර කරන්න දැන් අපි සංකාර පුරාම යන සුසු මානසික එක මත්තමක් නේ හැම කෙනෙකුම තියෙන්නේ. ඒක ඔක වෙනස් වෙන තාක් ඒක මේ චිත්තේ يعني විසුදු බව වෙනසක් ඔය ගමන තියෙනවා. දැන් ඒ මත්තම අනු ගලුවාම ඒක සාමාන්‍ය විනාශ කරගන්න පුළුවන් භාවනා මාර්ගෙම විතරක් වෙන ක්‍රමයක් නැහැ. ඒකදී එහෙම මම අර මහා පුරුෂ විතක්ක සූත්‍රයේදී කියනකොට මට වැටුනේ දැන් අපි කොහොමඩක්වත් තර්ක විතර්ක අපිට ආවේනික ඔය තියෙන අම්ලදාත්ල දීපුවා. දැන් අපි කරන්නේ සර්වඥාන්සේ දාපු විතක් වලින් එක අයින් කරනවා. අල්පේච්ච වෙනවා. අපි පුලුවන් තරම් ශ්‍රද්ධාවන්ත වෙනවා. ප්‍රඥාවන්ත වෙනවා. වීර්යවන්ත වෙනවා සතිමන්ත වෙනවා ඕවා වෙනවා වෙනවා කියලා කියන්නේ අපි අර පැටලිච්ච තැනින් ආපහු ගෙදෙට්ට යන මුලට නොපැටලිච්ච තැනට යනවා යනකොට එක ලකුණක් පහළ වෙනවා කියලා සූත්‍රය හමාරකරන සරුවත්මය සඳහන් කරනවා චියර ගැන හොයනකොට <clears throat> එයා කවමදාකවත් ඔය නම්බුකාර චූර බලාපොරොත්තු වෙන්නේ පාර වැඩි වැටලා සිවුර තමයි මොන්න જાති කවුරු කොහොම කරත් උත්තර සිවුර කියන එක අමතක කරන්නේ. පංචකෝල සිවුරට ඉබේම කැඩි කැඩි කැඩි කැඩි එතෙන් එනවා. පින්නපාතේ ගැන කතා කරන්න ගියාම හිඟාගෙන කණ එක විතර රාජබෝධිනියවත් වටිනවා. ඒකට අඩුගානේ මත වශයෙන් කරනවා. කවදාකවත් හිතන්නේ නැතුළු කවුරු ආරාධනා කරලා අඬගන්න ගිහිල්ලා මේ තරුපය හොටලින් කන්න දෙනවට වැඩිය පාරේ හිඟාගෙන කන්න හම්බලා වෙන පිළුණුච්ච රොටි කෑල්ල වගේ. ඒ කියන්නේ ගිරවෙක් කිව්වලු මට ඔය රාජභෝජන රාජකූඩුව කියන කෙනා රාජ සතරන් කෝක්කොල කනවට වැඩිය දැනත් එක ගිහිල්ලා දීප්ත දීපඩ ගඩියක් කවත්වස්නා කියන. ඒක හොඳට පේනවා ඒක. සීනාසන කිව්වහම ගඟක් කන්නේ කනකොල්ල කොල්ල කිඳිලා වාඩිලා බත්තියක් කනකොට බලන්නේ එන ගතිය අවුව තියෙන එක මේ කූඩු හදාගෙන අනම්මන මොන දෙල්ලම කෙරුවටත් වැඩිය අතෙන් ගියාට පස්සේ ෂෝක් එකට අපි සවහලත් එක වෙනවා. ඉතින් අන්තිමට මං කියන එක තමයි දේ තුලින් අන්තිමක තමන්ගේ මුත්‍රා කියන්නේ. ඔය කොච්චර කරුණත් එතෙන් දෙන්න වෙනවා කියලා හදවතෙන්සි කියනවා. ඔය කොයි જાති ආදිරි නෙවෙයි මොන තූතු කුඩි හොට් එකක් ගියාද? ඔබට ගොඩේන්න ඕන නම් එක බේතයි වෙන්නේ මුත්‍රා කියනවා. එතෙන් එන අඹ කවදා හරි ඔබ උඹට තේරෙයි එතෙන් ආවනම් ඔන්න ආර්යවන්තේ හරි ගිහිල්ලා තියෙනවා කිය. ඉතින් මේ හතර ගැන කතා කරනකොට කියන බුදුහාමුදුරුවෝ ඕන්න පිළිවෙල කතා කරනවා. සීවර පින්ඩ පා සේනාසනවල කියලා තියෙන පාන්දු කුල සිවුරයි ගමක් ගමක් ගයක් ගන්න හැදෙන්න ඉගාන කන බතයි ගහකුල ඉන්න ජීවිතයයි මොකක්ද කියන්නේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා පින්න මේ උපසම්පදාන උගන්ක මාර්ගයේ මේ හතර නම් මම උට තාත්තේ පුතාගේ උඩට එනවා වගේ මම සාතික වෙනවා. උඹට යණ යනතර පාදකුළු සිවුරු හම්බි උතුම්ම දේ. ගමින් නවල විඳ වාද බලන් ගෙයින් ගියට ඒක හම්බි උතුම්ම දේ. ගහක් මුල හිටපුවා කියන. මුත්‍රා ටික කොහොමදක්වත් දීලා කියන්නේ. උයින් එහාට මගෙන් ඉල්ලන්න දෙන්න එපා මගේ කිවිසාවක් නැහැ. ඔය ටික නම් ෂුවර්. කවදාද උඹ මේකයි උතුම්ම කියව දාස බුදුන් දාසේ. එතකන් අපි හිතන්නේ මේ දැන් කියන දැචීවර මාසේ බහුණානේ. මොනවද චැලෙන්ජර් කියුවා. හොඳම එක මෙන්න පින්න බෙදන්න කටිනෙත් මෙන්න අපි දෙන චැලෙන්ජර් ඒක තමයි හොඳ මේක. ඊගාට පින්න පාත්‍රයට යනකොට ගියාම චයිනීස්. ඒ නැත්නම් ජපානීස් ඉල්ලනවා. ගෙවල් හදන්න ගියාම මේ අපි හදන ගෙවල් තේරෙනවනේ කොයි බෙහෙත් ගන්න ගියාම ඉතින් නම කියා ගන්න බැරි ඉංග්‍රීසි වචන ටිකක් තියෙනවනේ බේත ආයි. ඔතනින් තමයි පටන් ගන්න. ඔක බහල බහල බහල බහල අන්තිමට අපි අර ප්‍රകൃතියට එන්නේ අපි අර විතර්ක ක්‍රමය හරියනකොට කියලා තියෙන. ඒ විතර්ක ක්‍රමේ කවදාකවත් මේ විපස්සනාකින් තොරව තමන්ගේ රුචිආර්ථකම් මේ තාර්කිකයට භාජනය නොකර කවදාකවත් නෑ. එනකොට අර නිකන් ස්වභාවික වෙන එක තමයි තේරෙන්නේ. කොච්චර සංකටතරකින් පටන් ගත්තත් අන්තිම ස්වභාවික වෙනකොට අපිට තේරෙනවා ගිය ගමනක් නෑ ආපහු ගිහිල්ලා තියෙනවා. පටන් ගත්ත දැනට ඇවිල්ලා තියෙන පුංචිම කාලේ අපි හිටියේ ඔතන. කවුරු හරි දෙන හෙඩ් ගියර් එකකින් විලිවහ ගන්නවා. අම්මා තනින් කිරි දුන්නොත් බොනවා. තිබ්බ තැනක ඉන්නවා උජ්ජ ටික තමයි ඉතින් යන්නේ අතර ඇඟේ වැක්කරන්නේත් ඒක කටේ වැක්ක අම්මගේ එකේ කරේත් ඒක. ඉතින් අම්මයි දරුවා හරි තනියෙට ඉන්නවා. බඩේ ඇතුලේනකොට තනිකරම මුත්‍රා මල්ලකොළු කිසිම වෙලටක් එන්නේ. ඉතින් දැන් ආවගෙන චි හරි සෞඛ්‍යෝ කියන්නත් එන්නවා ගඳයි කියලා කියනවා. ඉතින් ගඳ නම් ඉතින් ඕන තැනකට යතයි. ඉතින් මේකෙන් අපිට ලකුණු ගන්න පුළුවන් අපි නිවස බල ආපෝ යන ගමනේදී ඉන්නේ නැත්නම් සංකර භාවයෙන් සංකර භාවයට පටලට තැනකට යන්නේ. යනවනම් හිතා ගන්න ඕනේ මේ අපි මෙතෙක් පාවිච්චි කරපු ක්‍රමේ අපි ගත්ත විතර්ක ක්‍රමේ අපි මේ මනසේ මනසිකාර ක්‍රමේ වැරද්දක් තියෙනවා. ඉතින් ඒ නිසා බුදුජානකගේ ක්‍රමයට යනකොට හරිම ස්වභාවික. අර සරල ස්වභාවික ක්‍රමයකට වැටේ. ඒක සමහර ස්වභාවයෙන්ම කැමති. මම දැකලා තියෙනවා බටහිරත්තු ඒ ස්වභාවයට එන්නේ එකම ආගමක් කරගෙන තියෙනවා. බටහිර දැනුම හිපි සංකල්පය ආවේ ඒකේ. ඒ කියන්නේ දැන් තියෙනත් ඔය මිනිස්සු පුළුවන් තරම් කැරවැන්න අරගෙන ඔහි ගිහිල්ලා පික්නික් කරනවා. එන්නේ අර ස්වභාවික වෙන්නේ. මේ මහානකම විතර ඒ වගේ පික්නික් එකක් කොලයක් කරනවා. ජොලි ඉන්න පුළුවන්. මේක හැමදාම පික්නික් කරනවා. ඒක තමයි මම ඔය පැවිදි වෙච්චාලු උදේ දානේ අරගෙන තාත් දානේ බලන තාත්තට ආපටිකුයි මොනවා ටිකක් අරගෙන හය කොටේට. හය කොටේ ගිහිල්ලා දවල්ට දවල්ට පින්නපත් යන්නෙත් නෑ. පිස්සු වැඩේ. හොඳ වැඩ කරනවා මං කියන්නේ. නාලා උඩට බරිගෙන නාලා එළියේ ඉඳගෙන පාත්‍ර දානවා. මට හිතෙන්නේ මේ නිකන් මේ පික්නික් එකක් ගිහලා එළියේ ඉඳගෙන දානේ වදිනවා. සම්පූර්ණ අර ස්වභාවික ජීවිතේ. ඒක මොකක්වත් නැහැනේ මේ හතරස් වුණාට පස්සේ අපේ මේ සතියෙන් තොරව අපි මේ අනුගයවලදී බලාගෙන ගමන් කරගෙන දකින්න නැතුව ඉන්නේ ගියාම කෘතිම වෙන ජීවිතේ. ඉතින් මහානකමේ තියෙනවා මේක. මේ යෝග ජීවිතේ සංന്യാස කියන වචනේ තියෙන්නේ සංന്യാසදී තෝක තමයි තියෙන්නේ. පුළුවන් තරම් අඩුම ගමන් මල්ලක් ඇතුව පුළුවන් තරම් අඩුම අවශ්‍යතාවයන් අනුව ලෝකෙ කොච්චර දේවල් කියලා තිබුණා ගැට ගන්න ගැට ගන්න යනකොට ඇතුළත පුදුම පිරිච්ච ගතියක් එනවා. ඇතුළත මේ සංതൃප්ති කර සම්පatti කර ගතියක් එනවා. එතකොට තේරෙනවා මේ බුදුහාමුදුර සත්‍යකරණයකම තියෙද්දි ගීගයට ඇරලා ගිහිල්ලා මේ හිඟන තත්ත්වයකට තුනේ ඇයි කියලා. ඉතින් මොකක් කෝ කියන්නද නැහැ මොකද ඒතකොට ගීයත් හිටනලක් කරගන්න. සම්පන්නට කිව්වොත් දැන් අපි සංසාර යනකොට සම්මත අපි සතර මොන මොන පෙරුම් පොළ තියෙනවද නැහැ ඒකත් අපිට දෙන්නේ භාවනා කරනවා ඒකත් ඒ භාවනා කරනකොට අපි මේ ජීවිතේම අපි මේකත් අවබෝධ කරගන්නවා කියන අනිවාර්යෙන් ඉන්නවා ඒක තමයි ඉන්නේ ඒත් අපි සතරේ මොන මොන ප්‍රාර්ථනා කරලා ඉලා තියෙනවද නැහැ කියන එක අපි කොහොමද ඒක දැනගන්නේ ඔතන භාවනා කරනකොට කොහොමද ඒක ඒක ඇත්තටම අපිට මෙහෙම දාන්න පුළුවන් ප්‍රශ්නේ එහෙම කරලා අපි සංසාරේ යම් ප්‍රමාණයකට හොඳ නරක දෙක තියෙනවානේ කාර්මිතා කුසල සහ ධම්ම අකුසල ඒක දැනගන්න තියෙන එකම ක්‍රමේ භාවනා විතරයි වෙනින් වෙන කොනතරක් ගත කරුවත් අපි ඉන්නේ 100න් නෙවෙයිනේ ඒකෝට අපිට සම්බන්ධකමක් ඇති වෙන්නේ නැහැ අතීතයත් එක්ක ගැලපීමක් වර්තමානයත් එක්ක ගැලපීමක් කියන්නේ ගැලපීමක් කියන්නේ ඉස්සල්ලාම හිත වර්තමානට ගත්තාම අපිට තේරෙනවා නම් දැන් මම වර්තමාන ගැන ආනාපාන හිත තිබ්බයි කියන්නේ තිබ්බට යන්නේ නැහැ අනවට හිත මානසිකාට යන්නේ නැහැ. මොකද හේතුව? මේ ශබ්දයක් ඇහෙන. වේදනාවක් එනවා. හිතවිල්ලක් එනවා. ඒවට කඩාගෙන ඉතින් අපි හිතාගෙන චි මේක මේ වැරද්දක් නෑ. අර හිතවිල්ලට යන්නේ අපේ කර්ම දෝෂය නිසා තමයි. අපිට වේදනාවක් එනවා නම් දෝෂයක් නිසා තමයි. ශබ්දයක් ඇහෙනවා නම් අපි වැරදෙන්න ගිය නිසා තමයි. අන්න මේක හොඳට දැනගත්තේ අපි ආනාපානෙ ගියේ හින්දානේ. නැත්නම් ඒක ඉතල කොච්චර දෝ හිතවිලි වේදනා සද්දාව අපි බැලුවේ නෑනේ. දැන් එකකට එකට හිත දාපු නිසා අන්න වේදනාව වැරද්ද, සද්ද වැරද්ද. ඒකත් වැරද්දක් නෙවෙයි. මේ තමයි මම. මේ තමයි මගේ අතීත ගෙනාවු මගේ බූදලේ. මේ තමයි මගේ account account balance එක. ඒක දිහා හොඳට බලන්න නම් සතිය තියෙනකට ආනාපාන තියෙනවා ආනාපාන දිහා සතියෙන් බලන්න. නෑනේ සද්දයක් ඇහෙනවනේ. සද්ද දිහා හොඳට සතියෙන් බලන්න. වේදනාව දිහා සතියෙන් බලන්න. හිතවිලි දිහා සතියෙන් බලනකොට විතරක් අපිට දැනගන්න පුළුවන් වෙනවා මම යමක් මේ වෙලාවේ නොකරට මේලා යමක් සිද්ධ වෙන්නේ අතීතයේ හරස් කළ දාන. මේක බාර ගන්න කැමති නැත්තම් වෙන්නේ අපි මෙතකල් සත්‍ය පිටවන්නේ නැති කාලේ ආනපාන නොකරන කාලේ බෑ. ඒ නිසා ඇත්තටම මේ ප්‍රශ්නේ ඇති වෙන්නෙම ආගමික ජීවිතයට ආවට පස්සේ. ආගමික ජීවිතේ ඉන්දියසලා අපි කර්මයේ සටන් වල යදහන්නේ. කොටිම කම්මසගතා ඥාන සම්මාදිට්ඨිය නෑ. හොඳ කෙරුවොත් හොඳ නරක කෙරුවොත් නරක. මේක කරන්න යනකොට යනකොට අපිට අපි කරගෙන බාධක තුලින් තමයි අපේ අතීතය හරස්කට දැක ගන්න පුළුවන්. උගව දෙනෙක් කැමති නැහැ. මොකද සර්වඥ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා අතීතානුභාවන චිත්තං වික්ඛෝපානපද. ඊට අතීතෙට ගියා නම් වික්ෂෝපේමයි. ඒක සර්ව සාධාරණ සත්‍යයක්. ආනේ වික්ෂෝපේ අපි හිතනවා නොබැලිය යුත්තක් අකුසලයක් කියලා. දැන් වික්ෂෝපේ දැක්කම සංසාරේ හැටි තේරෙනවා. උගදෙනෙක් ඒකට උත්තර දෙන්නේ නැතුව ඒක නැති කරන්න ආනවා. ඉතින් අපි විපස්සනාදි කරන්නේ වික්ෂෝපයක් ගන්න. අතීතයේ ගිය බවක් ගන්න. ඒක මට බද දුන්නේ හිතවිල්ලක් මාර්ගෙමුත් ගන්න. වේදනා මාර්ගෙ දිගට එකක් ගන්න. සත්‍යයක් මා ඒකක් ගන්න. ඉතින් අපි මේ තොරතුරු දැනගැනීමෙන් අපි බලන්නේ මම ගිනාවු ගමනට පහසුකම් ගමන් මල්ලේ මයිලඟ තියෙන්නේ ගමනට පහසු වෙන උපකරණ ටිකක්ද? ගමනට අපහසුකම් බරද්ද කියන එක තමන් පිළිබඳව එතන එළඹිච්ච නිරීක්ෂණයක් එන්නේ විපස්සනා කරනකොට විතරයි. ඒක නිසා අනික් වෙලාවේදී මේ ප්‍රශ්නේ නැගෙන්නෙත් නෑ උත්තර බලන්න බෑ. මේකට ගියාට පස්සේ පේන්න පටන් අර ගන්නවා. මේ පේන්න පටන් ගන්නදී අභීතව බලන්නේ. දැන් මේක මට කඩන්න පුළුවන්. දැන් මත් කුසල අකුසල කරන්න නැතුව මේ ඉන්න ඕන කියලා හිතන්නේ. ඒ ඒ විප්ලවේ ඒ හැබැයි වෙනස ඇඟ කිලිපොන. කෙනෙක්ගේ ඇති වෙන මේ පරිවර්තනය. මොකද ඉච්ඡා යොණ කරන්න කියලා. ඊට පස්සේ දිගටම අපි හොඳ පැත්ත වැඩිනවා. ඒක සීරුවට නෙවෙයි වැඩි වෙනවා. නරක අඩු වෙන පැත්තට යනවා. වෙනකොට මේක සැකේ. ඒ කියන්නේ දැන් මම මෙතන කියලා නෙවෙයි කියන්නේ. එතකොටම කෙලෙස් වලට අවුල්. කියන්නේ එතකොට වෙන්නේ ඒක ඒ විග්‍රහය වෙන්නේ බෞකාරයට කරගතියි. අමාරු වෙරළ උඩ බයි එක විතරනේ. ඒක වැඩන්නේ. ඒක ගුරුවරයා දැනගන්න ඕනේ. ගුරුවරයා දැනට එහෙම කියන්නේ නැහැ. ඒක තමයි මෙහෙම න්‍යාය ධර්මයක් තියෙනවා. මොකද්ද න්‍යාය ධර්මයේ? අතීතයට හිත ගියා නම් පශ්චාත්තාපේ එන්නේ වර්තමානයේ අරමුණේ හිත ගැලෙන ওই තුන සත්‍යයි. ඒ නිසා දැන් Taman තුල තියෙන්නේ ඔය පෙර කරපු දේ මතුවෙන්නේ මේ ආත්මේ අරමුණෙන් හිත ගැලවිච්ච වෙලාවෙනේ. ගැලවිච්ච වෙලාව පශ්චාත්තාපේ ඉතුරු වෙනවනේ. සංසිද්ධියට අපි කියන්නේ අතීත ස්මරණය කියලානේ. ඒකෝර අපි ධර්මතාවයක් පෙන්ලා දෙනවා. මෙතෙන්දී දැන් තමයි කතා කරන පශ්චාත්තාපේ නම් ඒකට හේතු අතීතෙට ගිය නිසා එතකොට වර්තමාන අරමුණේ හිත ගැලවෙනවා. ඒක මූලිකවම තියාගන්න ඕනේ හැටි සංඥා කියන්නේ. හැටි සංඥා ගන්න බැරි කෙනෙක් නම් අපි හැටි සංඥා ඇති කරන්න eBay. කල කාර්කණයට ගල් ගහ වැඩක් නැහැ නේ. ඒ වෙනස උත්සාහ කරනවා. නමුත් එයා ළඟ තියෙන අනේ මට මට පාරමිතා මාදිද. නැත්නම් පොතින්ම අපි දැන් එහෙම බෞද්ධ ආගම විදිහට කතා කරාට මුළු කතෝලික ලෝකෙම එකම වචනට යට වෙලා තියෙන්නේ ඔරිජිනල් සින්. මූලික පාපේ. ආදම් සහ ඒව කරපු වැරද්දට දෙවියන්වන්සේ කවදාක සමාව දෙන්නේ නැහැ. ඒක කියන ancestral sin ancestral mistake නැත්නම් original sin කියන එක. ඒ නිසා මේ මිනිස්සු සදාකාලික බෞද්ධත්වයේම මානසිකත්වයේම පශ්චාත්තාප වෙච්චි හීනමාන පශ්චාත්තාප කරනවා. මේ කතෝලික හදායි නැති කරපු දෙයක්. මම සමාවෙන්න මේ නංග නං කියවට මම මේ ආගමකට කතා කරන විතර කතා නෙවෙයි. බුදු දානහාසේ විතරයි එහෙම එකක් නැහැ කියන එකයි. ඔබට මේ හොඳ හෝ නරක වර්තමාන මොහොතේ දක්වන ආකල්පය මත තියෙන්නේ කියන එක තියපු ලෝකෙට කියපු එකම කෙනා. අනිත් දේවාදී හැම ආගමක්ම කියලා දිනා දිව්‍යඥාතු වලට පරාදීශයක් දුන්න උඹලා තානගිරිය කෑව නොකළ යුතු දේ කරා. ඒකෙන් ඇතිවෙච්ච ජනතාවත් උපි ප්ලස් හේරම මේ ගිල්ට් සාපලද්ද කුඩින් මහත්තයා පිටරට යනකොට කිසිලා දේශන කරනකොට කියනවා අපේ ලංකාවේ මේ ගිල්ට් කියන එකට සිංහල වචනයක් නැහැ කියලා. අපි අපේ ආගමේ එහෙම අපිට මුලින් පැවරෙච්ච පාව සාපයක් නැහැ. සාපේ නෙවෙයි ගිල් කියලා. සාපේ කියන්නේ ක්‍රස් කියන එක. අපි සිංහල ආසියා කරේ වචන පද්ධතියේ ගිල් කියන වචන සිංහල වචන. මොකද අපේ සංස්කෘතිය නෑ එහෙම එකක්. අපි හිතේ ඔබ මේ දේ කම්මස්ස මොකද්ද? කම්මනා වසලෝකෝති කම්මනා හොති බ්‍රාහ්මණ. ඔබ කරන කර්මයේ වසලෙක් කරන මොකද බ්‍රාහ්මණෙක් කරින් ගිරා ගන්නේ. මොකද නොදින්දක හින්දුවත් එනේ හොඳට කියනවා අප්පා ඒක මට මේ හින්දු කියන්නේ මතක් වෙන්නේ නෑ. අඩු කුලේ කියාලා වසලයා කරහන්නේ මේ ලෝකේ වසලයා අඩු කුලේ කියලා බැරි එකට ගහන එකයි වසලයා මම වගේ මට වචන පැටලිලා තියෙන්නේ අඩු කුලේ කියාලා අසරණයා මැඩලන්නේ මේ ලෝකේ වසලයා යමෙක් බැරි එකකට ලොකු එකකට අපි අඩු කුලේ උනත් පස්සේ උඩ සැලුට් එක ගහනවා අඩු කුලේ එකක් දුටුවට එකෙක් නෑ තර අන්න ඒකටයි වසලයා කියන්නේ ඒක කිරුණේ බුද්ධ ඥානද කියන්න පුළුවන්. ඒක කර්මෙන් තියෙන. මේ හොඳට මතක නැහැ මූලික සංකල්පයක් තියෙනවා මිනිස්සු හරිය කැමති මම පාප කරයි මට බෑ. හරිනේ කියලා හිතාගන්න. මොකද මනුස්සත්ව නිග්‍රහ කරන්න බෑ උඹ තුච්ච වෙන්න බුණා ওই තුච්ච කතාව පැත්තක දාලා මනුස්සත්වේ මතු කරපන්. මේ මතු කරන එක නම් අපි හැකි සංඥාව කියන්නේ. ඊයේකි සංඥාව බටේ ලෝකෙට ගන්න බෑ. ආගම පදනම් වෙලා තියෙන්නේ බේසික් සින් ගිල්ට් කියන වචනේ. අපේ වචනේ අපේ සිංහල භාෂාවේ නෑ ගිල් කියන එකට වචනය. ඉතින් අපි පටන් ගන්නකොටම වාසනාවක්ද. මේ ආශයකට නැති. ගිල් කියන වචනේ සිංහල වචනේ නෑ. ඒක අපේ මිනිස්සු හඳුනන්නේ නෑ. ඒක අපිට වැටන්නේ නෑ. අපි දන්නවා කරන වැඩේ යන්නේ කියලා. අපි ඒක පාගගෙන තියෙන්නේ. මොකද මේ බටහිර සංස්කෘතියක් අගය කරන්නේ. බටහිර දර්ශනයක් අගය කරන්න හදනකොට මුළු දර්ශනයම උන්ගේ හැදිලා තියෙන්නේ. උන්ගේ නෙමෙයි බටහිර අත්තක්. <laughs> මේ ගිල්ට් එකමයි. ඒක නැති කෙරුවට පස්සේ ඒ උසුළු පුතුම සාන්තියක් එනවා. මට දැන් අලුතෙන් පටන් ගන්න පුළුවන් කියලා. අපිට එහෙම සාන්තියක් එන්නේ මොකද අපි දන්නවා අලුතෙන් පටන් ගන්න පුළුවන් කියලා. ඉතින් පටන් ගැනීමට දාපු කොක්ක තමයි ඔබ ත්‍රි හේතුක ප්‍රතිසම්පි නැතුව ඇති. ඔබට පාරමිතා කුසල නැතුව ඇති. ඒත් අපි අපි දන්නේ නැහැ. මොකක් බලන්නේ මොකක්ද මේ ටෙස්ට් එක? මොකද කියන අපිට මේ උපකරණේ? සත්‍ය දාල බලන්න සත්‍ය පවතිනවනම් ත්‍රි හේතුකයි. නැත්තම් ද්වි හේතුක ඒක හේතුක කියලා එන ප්‍රශ්නේ එන එන බාධායෙන් බලන්නේ. හැබැයි බාධාවත් Tamanටම තේරෙන මොනවාට ගුරුවරයා කියලා දෙනවා ලස්සනට ඒක. Taman බලන්නේ වැරදුනායි වැරදුනායි කියන හැඟීමෙන් අන්න ඔතන තමයි මේ විපස්සනා යෝගාවචරයේද සමථ යෝගාවචරයේද කියලා තීන්දුව කරන තැන. මෙව එනකොට පිටින් උත්තර බලාපොරොත්තු වෙනවනම් සමථේ. මම සමාධියට ගිහිල්ලා මම සෝසේ ගත කරනවා ඇත්තට මුණ දෙන්න ඕන කමක් නැහැ ඇත්ත ඇති හැටින් දැකීමට ඕන කමක් නැහැ විපස්සනා කරනකොට මගේ පරිපූර්ණව ගන්නවා මම බෙදාගත්ත එකනේ මම ලෑස්ති. මොනවා පවතරෙක් මම දැනගන්න කැමතියි. මම අත්‍යුත්තම ක්‍රියේටිව් බෙදා ප්‍රශ්නයක් නෑ. ආ මේකට යන මිනිස්සයාට අර සම්පතේ යන එක නඩු වෙන්නේ මේ යකමගේ උඩු උඩු මේ පරිණ හදනවා. උඟ බැරි මිනුම් ගහන්න හදනවා කියලා හිතනවා. එනිසා විපස්සනා යෝගාවචරය මොන යවහටවත් අල්ලන්නේ නෑ. මොන මිටර තරය දානවා දැන් මම වැරදි. වැරදි බව දැනගත්තට ප්‍රශ්නයක් නෑ. එතන මම දැන් හරි. හරිව දැනගන්න කාටවත් වළක්වන්න බෑ කියලා. ජීන්සා එකේ අර මූලික බේසික් සින් වැරදි මූලික වැරද්ද පිළිබඳ හැඟීමක් නැහැ. ඒ හැම වෙලාවෙම බන්න හැම වෙලාවෙම අලුත්. ඒක තමයි චන සම්පත්තිය නැත්නම් ඔය අපි කියන මේ ක්ෂණික සමාධි ක්ෂණ සම්පatti මුඛ්‍ය වචන වල තියෙනවා. ඒක ඒකට කියනවා මේ මේක ක්ෂණික සමාධියට හරියටම කුණ්‍ය වැදිලා තියෙන්නේ අනාත්ම ලක්ෂණ වල. ඒක උත්තේජනය කරන සුළු දෙයක් කියනවා. අපිට ආත්මයක් නැහැ කියන එක හරියට තේරුම් ගත්තොත් අපි කිසිම කෙනෙකුට යටත් නැහැ කිසිම කෙනෙකුගේ අනිවාර්ය වරබන්ධනයකට වැටිලක් නැහැ අපිට දැන් හදන්න පුළුවන් කියන අදහස ඕනම කෙනෙකුට කාරුණ්‍ය ඇති කරනවා උනන්දුවක් ඇති කරගෙන ඊගාව චිත්තක්ෂණ නැත්නම් මේ කාක්කුට්ටම දැන් පක් කුජීතයි ඊගාව කොලාතර ආවට පස්සේ දිනන්න පුළුවන් අවස්ථාව ඒ කාඩ් ගේමේ හැටි මොකද අනල බෙදන්නේ හැම චිත්තක්ෂණයකම අනාන බෙදෙනවා ඉතින් උන් කට්ටියට අනල බෙදවුවට මොකද අනාලා නික හරි සෞතු ජීවිතේ නිකන් නිකතල්ලේ තියාගෙන ගත කරනවා. ඉතින් ඒකකොට අර මේ ගාථාව කියන විදිහට අර සන්තෝෂයෙන් මහානකම කරන්න බෑ. සන්තෝෂයෙන් මේ පැවිද්ද කරගෙන යන එක කියන්නේ යෝගාවචර ජීවිතේ ගෙනියන්න බෑ. ඉතින් අර මොකදගෙන? ඉන්චිසම් භාවනාවට තාම බහැලා නැති විපස්සනාට ගිනතු උගෝ දෙනෙක් ජීවිතේ මල් අපි විහිං පල් කියලා කතාව තියෙනවා. ඒගොල්ලෝ හිතන්නේ අපි තාම සුදුසු නැහැ මේගොල්ලෝ නම් ඒකට මෙපදිච්ච කට්ටිය ඒගොල්ලෝ හොඳට භාවනා කරනවා ඉතින් අපි මේක කොහොමද කරන්නේ අපි මේ පව් කරනවා අපි මේ පාප කරයි අපි මේ පව් කරනවා කොහොමද කරන්නේ කියලා ඒ මනුස්සයාට මේ මේ සමුත්තේජන ඇති කරනකොට එනේ අපිට පුළුවන් කියලා දැන් මේකෙත් මේ කුද්දාල මේ නංගල මනුස්සයාට හම් කෙනෙක් කියන මොකද්ද මනුස්සෝ ඕක කරේ කියන්නේ කියලා අනුගේ කුඹුරු කහ මේ යන්නට කහිනවා කියලා කියන්නේ අනුගේ කුඹුරු හානවා ඔගේ කුඹුරු වැඩ කරනවා රජෙක් කවුද ස්වාමීන් වහන්සේ අපි ඔය කට්ටිය කයි ටික? අපි මේ මේ මේ දායකකමට ඉපදින්චි જાතියක්. ඒක නෑ. අපේ සාසනේ එහෙම එකක් නෑ. අපේ සාසනේ එහෙම කලින් තීන්දුව කරන්න බෑ කියලා. ඉතින් ඒක අපි හුඟක් වෙලාවට ওই විවෘත මේ ලයිසන් එක දෙන්න කැමති නෑ. අතකප් වෙන නෑ මේ කේන්දරේ බලන්න ඕන. හිටගන්න කයින්ද කයින්ද පුළුවන් නම් තමයි මහානකම් කරන්න පුළුවන් වෙන්නේ. ආනාපාන. ඒ ක්‍රීඩ විදියට කයින්ද බෑ තමයි. අර ඒ කහිල්ල වලින් හරි. කවුරු බුදුන්සේ දීලා නැහැ කාටවත් එන්න කීටි කියන්නේ මෙගෙන මෙන්න නීති පද්ධතිය ඔබට කරන්න පුළුවන් ඔබ ලොක්කා මම මේ රැකගැනීම එක විතරයි මම කරන්නේ කියලා ඒකට කොච්චර තමප්පේලි නැද කියන්නේ ඒක කොච්චරක් නෑ කාරුණ්‍ය එක ඉඩ දෙනවද කියලා අපි හිතන නෑ නේ කවුරුහරි තීන්දුව කරන්න අපිට දඬුවම් අරගෙන එන්න ඕනේ ආශිර්වාද මෙහෙන් එන්න ඕනේ එහෙම කක් නෑ නිසා මේ සමුත්තේජන ශක්තිය ගන්න නම් අනිත්‍යෙන් දුක්ඛයෙන් නම් බෑ අනාත්මයෙන් අනාත්ම සංඥාම ඇති කරගන්න විපස්සනාගේ මූලිකම මේ විටමින් එක. විපස්සනා හම්බෙන මේ ජීව ශක්තිය හම්බෙන්නේ අනාත්ම සංඥා. ඒක මොකද කියන්නේ නාස්තික ජීව සලකලා බය වෙනවා. මොකද හැම වෙලාවෙම කඩ කඩ හදන අලුත් කරන අනානා බෙදෙන කාඩ් කුට්ටමක් කියලා ගත්තාම විතරම කාඩ් ගහilla ඉන්නේ. අතනද අනාත්මේ ජීවත් වෙන්නේ. අනාත්මික කියන්නේ අපි මේ ගෙනාවු අපි පිළිබඳ තියෙන සාපේ වැරදි එස්ටිමේට් එකට ආත්මයක් නැහැ. කොටිම ගැන අපතරයින වේදනාවක් එනවනේ. අපි වේදනාවට බලන්න දැන් නම් මේකෙන් කියොත් නම් අන්ත භාගය හැදී. මේකෙන් කියොත් නම් කොර වෙයි. මේකෙන් කියොත් නම් කෙල වෙයි කියලා හිතන්නේ. ඒ කියන්නේ ඒකට ආත්මය දීලානේ ඔය බය වෙන්නේ. මේ වේදනාව තනාත්මයි වේදනාව අනිත්‍යයි කියලා ගත්තට පස්සේ ඒ යකා කියන තරම් කඩු පාට නැහැ. ඉතිරිලටත් ඒක වැඩවලට එනවා. ඇයි? ප්‍රශ්නයක් නැහැ. ඔබ හැටි ප්‍රශ්නයක් නැහැ. ඒක උඩට වැඩ කැදේ. සද්දත් ඇවිල්ලා ඩෝන් ගාලා කුළු කිරින් ගහනවා ගහනවා. නෑ සද්දේ ඉන්නේ යන්න උඹ ඕක අල්ලන්න එපා. මේ යන්නද? සද්ද වලට කරදර කරන්න පුළුවන්. කම්මැලි පුතේට බල්ලන්ට වගේ එහෙම ගැහුවක් ගන්න ෂෝකයකට බලනවා. එහෙම නැත්නම් සද්දත් එක්ක හැප්පියක් ඉන්නවා. ඒකට හේතුව අපි අලුතෙන් එන ඊගාටන චිත්තක්ෂණේ විරුද්ධ බව නම් පාරමිතා ශක්තියෝ ත්‍රි හේතුක ප්‍රතිසන්දියෝ මහා ලෝකවල ගණන් ගන්න. අමතක කරනවා කියන එක නෙවෙයි. මේ මම මේ වර්තමානයේ දක්වන ආකල්ප තුලින් වර්තමානයේ දක්වන වර්තමානයේ මට ඇති වෙන බාධක තුලින් තමයි මම කවුද කියලා මට තේරෙන්නේ. ඒකට අවදි වෙලා යනවනම් ඔය කිසිම බාධාවකට බෑ අපි වටා. ඔය බාධා ඔක්කොම හැදිලා තියෙන්නේ මේ පොල්ලිරුතු කොටු මිටික් වගේ එකේ. ලියලගත්ත ගමන් මොනක්වත් වෙන්නේ නැහැ කියලා. මිටිය වැදලා ගන්නකොට හත් වෙන ඉලපතින් ගහතයි. ඉලපත ලියලා ගන්නකොට බලන්නේ ඒකකෝ ඉලපත කොටකට බෑ බුදුජානක දෙපේ නලාගාරන්න කුංජලෝ. අපි හැමදාම ගාතාවක් කියන්නේ බටකෝ බටකොටු වලින් හදපු ගයක් පිටින මහදාල ඇටෙක් වගේ එක එක බට ගහ ගලවනකොට ඔගේ මහ ලොකෝටට ගෝසාව තිබුණාට ලක්ෂණ මොකුත් නැහැ. හිස් නමුතට බය කා බට ගාලවා දෙනවා අප්පා මටත් පැටි විශාල එකක් කියලා යනවා. නමුත් මේ පිට නිකන් සෝබනේදී ඇතුළ කියලා බලන්න මොනවද? හොඳයි මෙල්බන් කට්ටියට තවත් දෙයක් මතක් කිරීමක් කරනවා කියන දෙයක් තියෙනවා නම් මතක් කරන්න කියලා. කියන්න නැහැ සල්සන්ත. හොඳයි. එහෙනම් අපි මෙහෙම ප්‍රශ්න නැත්නම් අපිට ධර්ම සාකච්ඡාව නැවත කරන්න පුළුවන්. එතකොට අද මේ සූත්‍රය එකක් තියෙනවා කියලා පණිඩයක් ආවේ මේ පැත්තේ. අපිට ඒකවත් ඒක තියෙන්නේ අපි ඉලක්ක වෙනවා අපිට. අපිට තම්බුවේ දන්නේ නැහැ. කොතරම් කොතර කියන අපිට කියන්නේ. කොතරටි තෝපේ ඉටලි වඩේ අදලා තියෙන එකයි තියෙන්නේ. එහෙනම් අපි වෙතරින් අපි නතර වෙනවා මේ මෙල්බන් වලට තෙරුවන් සරණයි කියලා අපි ආශිර්වාද කරනවා තෙරුවන් සරණයි මේ මේ අපේ වැඩ ඉවර කරන්න ඉස්සලා මට මේ කාරණා බම්මතුමා මේ මේ green tea මාර්ගයේ තියෙන stock එක ඉතින් මම ඔක්කොම වෙනුවෙන් මම ආරාධනා කරලා තිබුණා green tea බොන්න පුරුදු වෙන්න. එක එක එක පැකට් එකකින් එකට අත බලන්න. ඒක අනිත් එක තමයි මේ මොකද්ද ඩ්‍රින්ක් එක බෙදලා දෙන්නත් ඕනේ. මේ දානශාලාවේ වත් නිමාලි බාරගත්තේ. මේ දෙකේ කුටි ආන්දන්ගේ ඉල්ලීමක් තියෙනවා මේ ආගන්තුක කුටි අතුගාර පිරිසුදු තියාගන්න කියලා කවුරක්වත් ආවත් නැහැ. මිදලේ කවුරුද ආවෙ නැත්නම් කවුරු එන වෙලාවෙම හරි සූත්‍ර කරන්න වෙනවා. ඒකත් ඒ කියන්නේ ජොබ් එක දෙනකොට ලිස්ට් එකේ තිබුණ නැති එක. ඒ ටික මතක් කරන්න ඕනේ මේ කවුද මේ ගවන්න හතරේ මොනවද කියන දේ තියෙනවද දන්නේ ඇවිල්ලා නිකම්ම නිකන් හොල්මන් වෙලා පැත්ත කරලා වාඩිලා ඉන්නවා. ඒක දවසේ ගත කළා නේද? නිකන් ඉන්න දෙන්නේ ආවි කඹේ ඇවිත්වනවා නිකන් ඔය නිකන් ඇවිල්ලා නිකන් පික්නික් ආවගේ මේ ඇවිල්ලා ඉන්න යන්න දෙන්නේ නැහැ. ඇදද ගන්න. ඇදද ගන්නවා අවුත් කරනවා. ඒක තමයි ඇති. මොකද සමාදාන කරනවද මොකද කරන්නේ? බාහන කරනවා. ඔය එතකොට අපි අද යන්නේ දිනසුරාදා වැඩ කරන අපි 10ට පිටපත් යනවා. ඊට පස්සේ 12 මාරේ ඉඳලා සලාමාලේ තමයි සක්මන එකමාරට අපි භාවනාවට වාඩි වෙනවා මේක තීන්දලා තියෙනවා නේ කල්ලාද මම සමන් වාසේ මොන වෙයි කියන්නේ ඉතල නෑ දවසක් අත් කොහොමද මගේ එක එක කියන්නේ එක බලන්න හිටියද නෑ පොඩි උන් දැන් ඇවිල්ලා හිටියා ඊළඟ allele දාගක් විතර හොල්මන් කරා මේක වැටලා තිබුණොත් ඒක ලොකු දෙයක්. 550ක් ගෙනාවා ස්වාමීන් වහන්සේ. කමල් මාතේ කිව්වමද? ඒකත් ඔක්කොම දැන් අපිට එදා 250 800ක් වෙලා තියෙනවා. පරිපාලකගේ නම්බරක මම එළුවන් මහත්තයාට දෙනවා. ඉදිරියට පොත් දෙකක් නම් මම පිටත් කරනවා. මම ඒකට ආරාධනා කරන සිටිනවා මේ මේ මහත්තයාගෙන පොත මහසියකේ හතරවෙනි පොත. ඒක දහරන් අනිමින දාන්න එපා. පොත් අරගත්තාම ඔය කුටි වලට ගෙනියපහම කීක දුන්නාම අනිවාර්යයෙන්ම ගිහිල්ලා තියාගන්නවා මේක දවසකින් පුස්කන. ඒ නිසා මේකේ තියෙන්නේ තුන්වෙනි පොතේ ඉවර කරොත් කාලය. අන්තිම කියන්නේ භාවනා කරන ගුරුවරයෙකුට අවශ්‍ය කරන මූල ධර්ම. ඉතින් මම ලියපු එකක් නිසා මේ ඉදිරි කළ නිකම් කරපු එකක් දැයකට දීපු එකක් නිසා මම එක්කෙනෙකුට එක එක පිටපතක් ගැනීමේ අයිතිවාසිකම් මම වෙලාවට ප්‍රසිද්ධ ප්‍රකාශ කරනවා. මේ පොත විහිළු කරන්න එපා. අතන නිකන් ගන්න එපා. නොකලපෙන කෙනෙක් අතර මෙවැනි පොතක් දෙනවයි කියලා කියන්නේ අර අතු කුසකොලකට පිස්කේනවා. ඒ නිසා සුදුසු කෙනෙක් ඕනම කෙනෙකුට මම ආරාධනා කරලා තියෙනවා පොතක් අරගන්න. හැබැයි ඊට පස්සේ ඒක රකින්න. මොකද කියවන හැම කෙනාම කොහොම හරි කඳුකට ගියාට පස්සේ කිව්වේ ඒ ස්වාමීන් වහන්සේ මෙවැනි පොත් ලිව්වට පස්සේ ආයතනයේ ජීවිත තර්ජනය ඉන්න ඉතිනවා. සුද්ධ වශයෙන්ම විපස්සනා කියන්නේ මොකක්ද කියලා ප්‍රසිද්ධිය එලි කෙරුවට පස්සේ මේ මේක අර මායා කරන කක්කියේ මේක විශාල ඉහළක්කමක් වෙනවා. ඒකත් කරන්න හදන මේක නිකන් ඔපදාලා හිතලා කරන දෙයක් නෙමෙයි වෙලා තියෙන දේ. මේ කිව්ව මොනක්වත් නෑ සුත්තේටම කතා කරන. ඒ නිසා පොතක් කරන පාවිච්චි කිරීමේ මම ආරාධනාව මම කරනවා උතරිය මේ විශ් කරන්න එපා. මේ පොතක් කරගෙන මේ මම බලාපොරොත්තු වෙනවා ළඟදිම ඒකේ පළවෙනි කොටස ඉවරම වෙලා දෙක තුන තියෙනවා අපිට. දැන් මම හිතන්නේ පළවෙනි කොටස අර බුද්ධසක මහත්තයා කිව්වා එහෙමනම් සාස අපි ආයෙ ගහමු කියලා. ඒත් ඒකේ කරෙක්ෂන්ස් වගේ තියෙනවා. දාලි වෙලා පොත් හතර දෙන්න ඕන දෙවි බින්දුවට. එහෙම නැත්නම් මේක අර කෑල්ලක් හන්න කියලා කරන්න දෙයක් නෑ. ඒ පොත් හතර කියෝනයි කියලා කිව්වහම එතේ මෙතේ මේ මේ කුංචි වැඩක් නෙවෙයි. බුදුමාකාර පාළියකුත් අවශ්‍ය, බුදුමාකාර භාවනා දැනුමකුත් අවශ්‍ය. කිසිම මේ මේ මොනවාද මස්ලි නැතිවට බලුලව කන්නේ වගේ මොනම මේ කතා රසයක්වත් නෑ. නාව කතා රස මොකුත් නෑ. ගැටිම සුද්ධටම ගන්න කොටක් තියෙනවා. ඒක කියවන එක වටිනවා. භාවනා කරන අය පොත් කියවන්න පුරුදු කරන්නේ මම හදන්නේ. ඔතන අමිතලා ආර්දන කරනවා. අර මේ දාන්න එපා. තමන්ගේ පිළිපොත වෙන් කරගන්න එක තමයි. අතර සෝනස මොකද කියලා මංගල ගොඩක් අපි ඉඳලා. අපි පින්නපාති නෑ පින්නපාති කියන්නේ අපි ඔක්කොම පාතම අත වෙලාව විතර කරනවා. මේවා දෙක දෙක විතර අරගෙන එන්න පින්නපාති වෙලා යන්න එපා. පින්නපාති වෙන් කරන්න නැතුව ඊළ ඔක්කොම ටික ටික අරගෙන යමු. මොකද ඒ පොත් දෙකට ගින්න කියන්නේ හැබැයි මෙහෙමයි. බල්ලෙහා පොත් 200ක් විතර තිබ්බට කමක් නෑ. මොකද ඊට පස්සේ බල්ලෙහා තිබ්බට වෙනම හතර වෙනම පිරිසිදු කියා ගන්නවා. දැන් අපි කලන කරන ඉඳලා නාස්ති වෙලා යන්නේ සමහරවිට. නාස්ති වෙන ඉඳලා හොඳ බෙඩ තමයි ගෙනල්ලා අපව ගෙනියන්න ඕනේ ෂුවර් ඔය පොත් අපව ගෙනියන්න වෙන. නමුත් අපි මේ රැකෙන නිසා මේ අරගෙන ගෙනල්ලා මෙහෙදියා. හොඳයි කොට අපි ධර්ම සාකච්ඡා සඳහා පැය එකමාරට ආසන කාලයක් අරගත්තා. ඉතින් මේ ඉතින් මම අනුකම්පා කරලා මම ඉල්ලා හිටනවානේ ග්‍රීන් ටී එකක් මොනවද කියලා ඒක ඒ කියන්නේ ඉන්නපාරකට කෙනෙකුට දාන කරුවක් කමන්නේ ආශ්‍රම කරුවක් කමන්නේ මම ඉන්නකොට මම හැමදාම මේ වෙලාවට සම්බන්ධ වෙනවා මේ ඒකදී ඇත්තටම කියනවා කුකුලෙක් දෙවාංගන නැගිලා කොක්ක කොකෝ ඒක කුකුල පොර තකින් ගතේ ගාල්ලේ කියන පොලි පොලි කියන වචනේ ලංකාව හොයාගෙන ඉන්නේ ගාල්ලේ ඇයිති මොකුල් හත් වෙන නිසා තමයි නැව නැතකට ඇවිල්ලා ඉන්න ළඟ මිනිස්සු ඉන්නවා. කාලේ කියලා කියන කෝලි. මොලෙන් දෙමළ දෙමළෙන් කියන කෝලි කියලා කෝල්. ඒ තමයි ගාල්ල වෙලා. ඒ නිසා ලංකාව හොයාගත්තේ ගාල්ලේ නගරෙත් මේක කුල තමයි. ඒක අවදි කරවයි. අවදි කරගම ഘോഷක තත්ත්වයක් වෙන ඒක හිතේසෝව අවදි තමයි කියන්නේ. ඒ නිසා කවුරු හරි එකතු වෙලා කරමු. කරන්න හම්බුවිල්ල මේ වරයක් විදිහට කල්පනා කරන එකයි තියෙන්නේ. දැන් අපි එන්න ඉස්තාවතර ආදී ගාථා සජහනා කිරීමෙන් අපි ධර්ම සාකච්ඡා මෙතන ප්‍රශ්න කරා. ඉස්තාවතාචනාමේහි සම්පතන්තු සම්පතං සත්‍යේ දේවා නුරන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉස්තාවතාචනාමේහි සම්පතං පුඤ්ඤ සම්පතං සත්‍යේ සබ්බ සම්පත්ති සිද්ධියා. එක්කාදනාජම්මේ සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සංඝා ආකාශත්ථාච බුම්මත්ථා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං මනෝමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශත්ථාච බුම්මත්ථා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං මනෝමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං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 සරණං සමාගමෝ හෝතු යතං